උච්චති කිත්තවතානකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති එවත්නි මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා එකක් තියෙනවා කෙතකින් කෙනෙක් ශ්‍රාවකෙක් සම්මාදිට්ඨිගත වෙයිද කියලා. ඉතින් එතකොට මේ පිරිස කතා කරලා කියනවා දුරතෝපිකෝමයන් ආවසෝ ආගච්ඡයාම අයස්මා සාරිපුත්තස්ස සම්තිකේ ඒ තස්ස බාධසත්ත අත්තං මඤ්ඤු අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපෙන් ඇහුවට අපිට ඔයගේ ප්‍රශ්නයක් ආනම් අපි බොහෝම දුරදින් ඉඳලා හරි ඉන්නේ ඔබ වහන්සේ ළඟට. ඒ නිසා මේ ඔබ වහන්සේ අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔබ වහන්සේටම වැටහෙවා. අපේ කෙරේ අනුකම්පාවෙන් කියලා දේවා කියන මෙන්න මේ ජවනිකාවේ ප්‍රතිඵලයක් තමයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙකුට යම් කිසි ආර්ය ශ්‍රාවකයෙකුට අකුසලයේ කියන එක වැටහෙනවා නම් ඒක එසේ අකුසල මූලයේ කියන එක වැටහෙනවා නම් දෙක කුසලයේ කියන එක වැටහෙනවා නම් කුසල මූලයේ කියන එක වැටහෙනවා නම් එපමණකින් එයාට සම්මා දිට්ඨිකයි කියන්න පුළුවන්. එපමණකින් එයාට ධර්මයේ නොසලෙන සද්ධාාවක් අවිච්ඡප්පසාදේ පහරුණා කියා ගන්න පුළුවන්. උජුගතාස දිට්ඨියෝගේ දෘෂ්ටිය ඍජු උනායයි කියා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ සද්ධර්මයේ පදියම පට්ටලේ නැත්තම් දැස ගැනීම සිද්ධ වෙන්නේ කියලා ඉතින් ඒක තෝරගත්ත අපි මේ වැඩමුළුවේදී ධර්ම දේශනා මාතෘකා වශයෙන් නැත්තම් මේ කොටස අඩංගු සම්මාදිට්ඨි සූත්‍රය අපි ගත්තා ධර්ම දේශනා වලියේ මාතෘකා විදියට. ඉතින් අපි ඊයේ මේක පිළිබඳව කිටි මතක් කිරීමක් නැත්තා ඒකට අපේ හිත් සුදුසු විදියට සකස් කරගත්තා. දැන් අපි ඒ ඇති කරගත්තා වූ ඊයේ ඇති කරගත්තා වූ ඒ ගැම්ම දිගේ තව ටිකක් ඉදිරියට යන්න බලනවා. එතකොට අපි පාඩේන් පාඩේට වාක්‍ය ඛණ්ඩෙන් වාක්‍ය ඛණ්ඩයට විස්තර වශයෙන් ඉගෙන ගන්නවා. කාරණා තුනක් නැත්නම් තුන් පැත්තකින්. අපේ සූත්‍රමේ වශයෙන් තියෙන දැනුම, පොතේ දැනුම, මූලධර්ම දැන් වැඩි කර ගැනීම එක. ඒ තමයි පටන් ගන්න තැන. ඊට පස්සේ මේක වෙන්න පුළුවන් ද බැරිද කියලා ඒක හිතින් සලකා බැලීම. එහෙම නැත්නම් අනු මේකට කියනවා ණය විපස්සනාව කියලා. අපි දන්න දැනුමක් තියෙනවනේ දැන්. ඒ දැනුමට අනුව බලනකොට මේ වගේ අකුසලය සහ අකුසලයේ මුල, කුසලයේ සහ කුසලයේ මුල දැන ගැනීම සම්මාදිට්ඨිය කියන එක හොඳ අර්ථකථනයක්ද වෙන්න පුළුවන්ද? නැත්නම් ඒක එදා ඒ කාලේ ඒ පිළිසිට විතරද ගැලපෙන්නේ? අද අපිටත් ගැලපෙනවද කියලා අපේ හිත මේක මේ ණය විපස්සනාට දාලා එහෙම නැත්නම් අන්වේ ඥානෙට දාලා සලකා බලනවා. ඒකත් මේ බණ යද්දි සිද්ධ වෙනවා. තුන එහෙම අහලා කණෙන් අහලා හිතින් හිතලා චින්තාමේ වශයෙන් හිතලා අන්වේ ඥානෙට දාලා අපි යම් ප්‍රමාණයක් කරපු කලපුරුද්ද අත්දැකීම් තියෙනවනේ ඒකටත් මේක තල්ලුවක් දෙනවා. දිනුවක් ඇති කරනවා. ඒකටත් කලීලි කරලා දෙනවා. පාර පාදලා දෙනවා. ඒ අනුව බැලුවොත් මේ අකුසලංච පජානාති කියලා කියන මේ කාරණාවටයි අපි අද දේශනාවේ ආරම්භක ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට මේ කරගෙන යන වැඩින් මේ වගේ වැඩමුළු සංවිධානය කරලා අපි සක්මන් වශයෙන් පරියංක වශයෙන් එදින්දා කටයුතු වල සතිය පිහිටීම් වශයෙන් අපි මේ අකුසලය කියන එක තේරුම් ගැනීම වැඩිවීමක් වෙලා තියනවාද? එහෙම නැත්නම් අකුසලය තේරුම් ගැනීම නිසා අපහසුකටපත් වෙලා තියනවාද අපි? අන්නේ භාවනා කරන්න කරන්න අකුසල වැඩි වැඩියෙන් තේරෙන්න තේරෙන්න අපහසුටපත් වෙන එක හොඳ නෑ. ඒක දියුණු ගමනක්, ඉදිරි ගමනක්, සුබ නිමිත්තක් විදිහට හිතා ගන්න ඕනේ කියලා ඒ පැත්තට යන්න අපේ හිත ලෑස්තිද? අපේම අකුසල්. මේ කාගවත් අකුසල් නෙවෙයි මෙතන මේ කතා කරන්නේ. ඒකත් අපි පිරිසුදු කර ගන්න ඕනේ. කාගවත් අකුසල් වැරදි දැනගන්න ඕන ජනමාධ්‍යයට යන්න. ඒකේ තියෙන හරියක් තියෙන අනුන්ගේ අකුසල්. ඉතින් ඒව දැනගන්න එක නෙවෙයි මේ කතා කරන්නේ. ඒක ඒක දැනගන්න නම් අපි ජනමාධ්‍යෙන් මේ ටෙලිවිෂන් channel එකක් හරි පත්තරයක් හරි ඒඩියෝ එකක් හරි හදන්න පටන් ගත්තොත් ඔන්න එහෙමනම් අපිට අකුසල් පිළිබඳව අනුන්ගේ අකුසල් පිළිබඳව දැනගන්න පුළුවන්. ඒක මේ සතිය වඩනකොට අපි බාධාවක් විදියට සලකනවා. අහන්න එපයි කියලා කියනවා. අනුන්ගේ වල්පල් හැලි කතා කරන්නත් එපා. <clears throat> සම්පප්පලාප කතා කරන්නත් එපා. එනිසා මේක මේ නිර්වචනයක් දී ගන්න වෙනවා. මේ කියන්නේ මගේ අකුසල්. මේක තවදුරටත් නිර්වචනය කරන්න වෙනවා සතිය කියන එක තේරුම් ගන්නකොට. මේ දැන් තියෙන අකුසල්. මම දැන් මේ මෙතන තියෙන අකුසල් විතරයි මේ කතා කරන්නේ. එතකොට යම් වෙලාවක අපේ හිත මම දැන් මෙතන කියලා මෙහෙවන්න හදන එක අපි නිර්වචන දෙනවා සතිය කියලා. ඒතර මේ සතිය කියන එක හරියට තේරුම් අරගෙන සතිය කියලා කියන්නේ මේ මම දැන් මෙතන වර්තමාන මොහොතට එළඹ සිටීමයි. අන්නේ එළඹ සිටීම කරන යනකොට අකුසල් විතරමද වැටහෙන්නේ. එහෙම නැත්නම් අපි ඒ විදිහට කාට හරි කිව්වොත් එන්න භාවනා මධ්‍යස්ථානට එන්න වාඩි වෙන්න සතිය පිහිටවන්න සතිය පිහිටට ඕගොල්ලන්ට අකුසල් වැටෙයි කියලා එක්කෙනෙක්වත් එන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ ඒක අටහ ගන්න නෙවෙයි. ඒගොල්ලන්ට ඕනේ මේ සුදුහුණු ගා ගන්න. නමුත් සතියෙන් වැඩ කරනකොට වෙන්නේ නම් ওই ටික තමයි. ඉතින් ඒක නිසා කෙනෙකුට මේම නොදැන ආවයි කියමු භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා සතිය පිළිබඳ උපදෙස් දෙනකොට එයාට යම් වෙලාවක මේ අකුසල් වැටෙන්න පටන් ගන්නවා. අකුසල් වැටෙන්න පැටහෙනකොට මෙයා රෑ යන්නේ ගෙදර. පැදුරටත් නොකිය ගෙදර යන්නේ. මොකද මේ අපි එන්නේ මේ දුක නැති කරන්න කියලානේ. මේ සතිය වඩනකොට දුක වැඩි වෙනවානේ. මේ අකුසල් පේන්න පටන් ගන්නවා. ඒ ඒක කියනවා මිනිස්සේ කවුරුදෝ මේ හොඳට දීඝ කාලා අවුරුදු 50 විතර වෙනකොට කතා දික් කතාද කියලාලු. ඉතින් යාළු ඇහුවලු මොකද මචං කියලා. ඊට පස්සේ අද තමයි කන්නාඩි දෙකක් දැම්මේ කිව්වා. එතකොටයි දැක්කේ වයිෆ් කැතයි කියලා. එතෙක් කල් බැඳලා ඉඳලා තියෙන ලස්සන ගෑනු කෙනෙක්ලා හිතාන ඉතින් ඇත්ත එක පේන්නේ නැති ඉඳලා දීගේ ගියා. ඇත්ත එක වෙනිච්ච දවසේ ඔන්න දික් කතාද. ඒ වගේ මේ කන්නාඩි දෙකක් දාගත්තා වගේ වෙනවා මේ සතිය පරනකොට. එතකොට මේ බැඳගෙන ඉන්න දේ අපි නැත්නම් අපි බැඳිලා තියෙන දේ එයින් පොඩි දික්කසාදයක් වෙනවා. පොඩි දුරස්ත භාවයක් වෙනවා. දුරස්ත භාවයේ රූප වලට වෙනවා, වේදනා වලට වෙනවා, සංඥා වලට වෙනවා, සංස්කාර වලට වෙනවා, විඥාන වලට වෙනවා. ඉතින් මේ දුරස්ත භාවය සාමාන්‍ය බුද්ධියට නරක දෙයක් විදිහට තමයි පේන්නේ. ඉතින් මේක අපි තේරුම් ගන්න අපිට විරුද්ධ මනසක් තියෙනවාද කියලා. ඉතින් ඒක සතිය හඳුනා දීම නිසා කරන්නේ නැහැ. සතිය හඳුනා දෙනකොට බෙන්නේ මේක සුග කෝටින්කක් දාලා මේ ලස්සනයි මේක කෙරුවොත් මෙහෙම වෙනවා මෙහෙම වෙනවායි කියලා තමයි දෙන්නේ. කරගෙන යනකොට වෙන්නේ නම් මොකද්ද? අර නෙල්ලි ගෙඩියක් හපනකොට වගේ ಗುಣයි තමයි හැබැයි තිත්තයි. ඉතින් මේකට සම්මාදිට්ඨිය කියලා කියනවා. මේ විදියට අපි වැඩේට බැස්සොත් ඒ වැඩේ තියෙන නපුර දරතය පරිලාහය දැවිලි තැවිලි වැටෙනවා. ඒ වැටෙන්නේ සතිය තීව්‍රතාවයට සාපේක්ෂව. සතිය වඩ නැතු වෙනකොට අපිට අදහසක් එනවා මේ ජීවිතේ සරසවත් කරන්න පුළුවන්. සියල්ල සතුටින් සමර්ථ වෙන්න පුළුවන්. එක් පිටි සියල්ලෝම සතුටින් විසිර ගියා කියලා රචන ඉවර කරන්න පුළුවන් කියලා අපි හිතනවා. එහෙම තමයි අපි රචන ලියන්නෙත් එහෙමයි කරන්නෙත් එහෙමයි. සතිය වඩන්න ගියාට පස්සේ පේනවා එහෙම ඉවරයක් මේකේ නැහැ. පටන් ගන්නකොට දුක, මැදත් දුක, අගත් දුක. ආන්නේ ඒක මේ යෝගාවචරය භාවනා කරගෙන යනකොට එයාට වැටහෙනකොට අපි ඒක සතිය කියලා උගන්වන්නේ නැහැ. එයාට ගන්නකොට සම්මාදිට්ඨිය කියලා. ඒක ලෙවල උනන්දු කරනවා. මේකට උපක්‍රමය තමයි සතිය. <coughs> සතියෙන් ඉන්නකොට මේකේ ධරතිය වැටෙනවා, පරිලාහය වැටෙනවා. දෙවිලි දෙවිලි වැටෙනවා. ඉතින් මෙයාට මේ ආධුනික යෝගාවචරයට මේ සතිය උගන්වනකොට නැත්නම් සතිය නිර්වචනය කරලා සතියට උනන්දු කරවලා ඒකට අනුග්‍රහ කරනකොට මේ කෙනා අතින් ඇත්තටම වැටහිය යුතු වැටහෙන වසංගන්න බැරි මේ දරතයයි පරිලහය කීයේ වෙන දවස කවදද එන්නේ මම සතිය වඩනකොට මට මේ මේ වැඩවලදී මට දැවිලි, තැවිලි, දරත, පරිලහ, එපා වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා කියන එක ඍජුව මේ කමඨාන් වර්තාවට දාන්න පුරුදු වෙනවා නම් එයාට කියතයි මෙයා සම්මාදිට්ඨියට පින තියෙන කෙනෙක්. එහෙම නැත්නම් ඇති හැටිය කියන්න පුළුවන් පින කියන කෙනෙක්. ඒ නැත්නම් යථාව දර්ශනේ තියෙන කෙනෙක්. ඇත්ත ඇති හැටියෙන් දකින කෙනෙක්. නමුත් සිද්ධ වෙන්නේ නම් ඒක නෙවෙයි. සිද්ධ වෙන්නම් ඒක වහලා කවදද මට කහාවට ආලෝකයක් පේන්නේ කවදද මට පා වෙනවා වගේ දැනෙන්නේ කවදද මට සාන්තියක් දැනෙන්නේ කවදද මට විවේකයක් දැනෙන්නේ කියලා මේ සතිය වඩන්නේ අන්න අර වගේ මොනවදෝ ආනිසංස රාශියක් බලාපොරොත්තු වෙන ඒක විශේෂයෙන් වෙන්නේ බෞද්ධයන් විතරයි බෞද්ධ හැම වෙලාවෙම භාවනා වඩනකොට මොකද්දෝ චිත්‍ර රූපයක් මවාගෙන ඉනවා ඒ චිත්‍ර රූපයම සම්මාදිට්‍ය වලකරනවා වලහනවා මේක මෙයාට කියලා දෙනවා කියන එක එහෙම සීනබෝල බිස්නස් වගේ එකක් නෙවෙයි. ලේසියෙන් නෑ මේ මේ මේ බඩු විකිනෙන්නේ නෑ. ඉතින් ඒක නිසා තරුවචන් වහන්සේ විස්තර කරලා දෙනවා යෝගාවචරයේ අර කියන විදිහට බණ අහලා හිත සකස් කරගෙන ඇවිල්ලා වැඩ කරගෙන යනවා වැඩ කරගෙන යනකොට එයා දියුණු වෙනවා නම් කියන්නේ සතර සම්‍යක් සතර සතිපට්ඨානයේ පිළිබඳව යා පොඩි ප්‍රයත්නයක් කරන් තියෙනවා. එහෙම නැත්නම් පොඩි ආයෝජනයක් කරලා තියෙනවා දවසට විනාඩි 5 10ක් කරනවා. එහෙම නැත්නම් ටිකක් ඔය හක්මන් කරනවා. එහෙම නැත්නම් ලද්දලද්ද වෙලාවේ සතිය වඩනවා නම් ඊට පස්සේ යාට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය අවශ්‍යයි. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල ඊගාට තියෙන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. මේ පේන නපුර, මේ පේන දරතය, මේ පේන පරිලාහය, මේ පේන දැවිලි තැවිලි මැදත් ගංග දිගේ ඉහළට පීනන්නාසේ මෙයාට තල්ලුවක් ඉස්සරහට යන්න ඕන වෙනවා. ඒතකොට දැන් මෙතන සතියත් කතා කරනවා, සම්මාදිට්ඨියත් කතා කරනවා, දැන් වීරියත් කතා කරනවා. අන්නේ විදිහට මේ වීරිය වඩ아가න යනකොට වීරියවන්තයෙකුට විතරක් සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය වඩනකොට ඉස්සල්ලාම වැටෙන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගන්නාති පදහති කියලා තමන්ගේ චිත්තසංතානයේ තාම පහළ වෙච්ච නැති අකුසල පහළ නොවීම සඳහා තාම පහළ වෙච්ච නැති අකුසල තාම පහළ නොවීම සඳහා චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න ඕන. ඒකට උනන්දුව සඳහා කියන්නේ ඊගාවට එන චිත්තක්ෂණේ හැම කෙනාටම පිරිසුදු චිත්තක්ෂණයක් හම්බ වෙන්නේ. ඒක මේ වෙලාවේ තියෙන චිත්ත පීඩාවල් වලින් මේ වෙලාවේ තියෙන ආසාදනය වෙලා තියෙන දේවල් වලින් අපි අර පිරිසිදු චිත්තක්ෂණය කෙලස ගන්නවා. අපේ මතකයෙන්, අපේ ඇබ්බැහි වලින්, අපේ පුරුදු වලින්, අපේ පෞරුෂත්ව ලක්ෂණ වලින්, අපේ කර්ම ශක්තිය වලින් අර එනේන චිත්තක්ෂණය අර තියෙන කෙලස් වලින් කලවම් කර ගන්නවා. ඉතින් කලවම් කෙරිලා හැබැයි ආනන්තරිය අකුසල කරපු කෙනෙකුට අක්කත් ඊගාට එන චිත්තක්ෂණ නම් පිරිසුදුයි. ඉතින් කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මගේ අති අත්තරදි තියෙනවා, වැරදි පුරුදු තියෙනවා, සංසාර රෝග තියෙනවා. ඒ වුණාට කමන්නේ ඊගාට එන චිත්තක්ෂණේ හොඳ එකක්. ඒක manussත්වයට එක්ක හම්බ වෙන ලාභයක් ජම්ම ලාභයක් අන්න ඒකට මට පුළුවන් මේ තියෙන කුණු කන්දලේ තියෙද්දී නැත්නම් කියන කුණු කන්දලේ අමතක කරලා ඊගාට එන චිත්තක්ෂණය නූපන්න කුසල් නොයිපද වීම පිණිස මට කැමැත්තක් ඇති කරගන්න පුළුවන්. චන්දං ජනේති කියලා ඡන්දේ කියලා කියන්නේ මේ ශ්‍රද්ධාව වර නැගුණට පස්සේ ඒකට අපි ඡන්දේ කියලා කියනවා. ඒ ඡන්දේ කුසල ඡන්දයයි මේ කතා කරන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ බොහොම අමූලික ශ්‍රද්ධාවක් දැක්ක පමණින් මතු පිට ඇති වෙන ප්‍රේමේ සතුට කැමැත්ත. කුසල ඡන්දේ කියන්නේ එහෙම නෙමෙයි ඔක්කොමත් එක්ක එහෙම ප්‍රේමයක් නෑ මේ මේ දෙයි මම කරන්න කියලා හොඳටම දන්නවා මේ මගේ කර්මස්ථානේ දන්නවා සතිය කියන එක දන්නවා ඒක වැඩට බැහැලා කරන වැඩක් තමයි කුසල ඡන්දේ ඒ ඡන්දං ජනේති කියන එක මේ වැඩ ඔක්කොම තියෙද්දි මම විනාඩි 5ක් 10ක්වත් ඊගාව චිත්තක්ෂණේ කෙලෙසෙන් නැති වෙන විදිහට අරසවෙන්න ඕනේ කියලා <clears throat> ඡන්දයක් ඇති කරගන්නවා කියන එක කොච්චර වටිනවද කියනවනම් සර්වචන්සේ දේශනා කරලා තිනවා ඡන්ද මූලකා සබ්බේ ධම්මා. අපි ළඟට ජීවිතයේ ඉස්සරහට එන හැම දෙයක්ම මේ කුසල ඡන්දේ විසින් තීන්දුව කරන්නේ. ඡන්දේ මුල් කරගෙනයි තියෙන්නේ. දේවල් ගොඩාක් තියෙනවා. කොයි එකද Taman තෝරන්නේ? කොයි එකටද Taman අත දාන්නේ? කොයි වැඩේ දීගාට කරන්න කියන එක ඡන්දෙන් තීන්දුව වෙන්නේ. ඒ නිසා අපි මේ ඡන්දේ කියන එක මේ දේශපාලනඥයෝ ඉල්ලන කාමච්ඡන්දේවත් මනාපේවත් ඡන්දේවත් නෙවෙයි මේ කතා කරන්නේ කුසල ඡන්දේ. කුසල ඡන්දේ තමයි අපේ ඉදිරි ගමන තීන්දුව කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඡන්ද මූලක සබ්බේ තම මුළු ලෝකේ තියෙන ඔක්කොම අපි ඊගාට තෝරන දෙයකට අපි සාමාන්‍යයෙන් පරිණාමයේදී කියනවා ස්වභාවික වර්ණේ කියලා නැත්නම් natural selection කියලා. මම තෝරන දේ තමයි මම තේරෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ ඊගාව චිත්තක්ෂණේ කොයි දේ තෝරයිද? අපි හිතමු මධ්‍යස්ත වූ කෙලෙස් වලින් තොර වූ උපේක්ෂා සහිත වූ මූල කර්මස්ථානයේ තියෙනවා. මේ පැත්තෙන් කෙලෙස් සහිත වූ සිද්ධි බහුල හිත ආස කරන අරමුණු තියෙනවා. ඒ ඒ මේ මේසි ඇරලා දුන්නට පස්සේ මගේ හිත කුසල ඡන්දෙටම ගිහිල්ලා මගේ අරමුණම තෝරයිද එහෙම නැත්නම් මේ ගොඩාක් විචිතුරු විචිත්‍ර වූ නානාවිද අරමුණ වලට යයිද කියන එක දන්නේ නැහැ බනනාපු කෙනා. දන්නේ නැහැ සතිය පිළිබඳ උත්සාහයක් කරපු නැති කෙනා. ඉතින් ඒ නිසා සතිය වඩපු කෙනා බනහපු කෙනාට තේරෙනවා මේ මේසි ඔක්කොම જાති තියෙනවා. මෙන්න මේ දීහිය තමයි මේ ලෙඩේට හොඳ එක. අනිත්‍යව හරි සුවඳයි. අනිත්‍යව හරි රසයි. අනිත්‍යව හරි පාටයි. අනිත්‍යව හරි ගණන්. අනිත් ඔක්කොමලා කැමති. නමුත් උඹට මේ ලෙඩ රෝග ඇති නොකර ගැනීම පිණිස මෙන්න මේ ආහාර වේල ගන්න පුළුවන්ද කියලා ඇති කරගන්න එපා ඡන්දයක්. ඇති කරගන්න එපා මනාපය. අන්න ඒකට කියනවා ඡන්දං ජනති. මොකටද මේ ඡන්දේ තියෙන්නේ? මේ ඊගාටන චිත්තක්ෂණේ කෙලස ගන්න එපා. ඡන්දං ජනේති. වායමති <clears throat> නිකන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොකද අනිකුත් අරමුණ ඊට වඩා හරි විසිතුරුයි. හරිම සිද්ධි බහුලයි. හරිම සිත් පැහැර ගන්න අසුළුයි. ඉතින් ඔක්කොම එක මේෂේ ඇරලා තියෙද්දි අපිට හිතෙන්නේ පිනක් තියෙන බෑර හොඳේව ගන්න මේ දියාරුව පතෝල විතරත් එක බත් කාලා හරියන්නේ නැහැ. ಗುಣ නම් තමයි. අගුණයක් නැති බව නම් හැබෑව. මම පතෝල විතරකේ කනවට වැඩිය හොඳයි මස් මාළු ටික. සැර බීම ටික. පැණි රහ තියෙනවා කන්න හිතෙනවා. ඉතින් අන්න එතනදී ඒ කෙනාට අර ඡන්දයක් ඇති කරගත්තට පමණින් නෑ නෑ මම ඊට පස්සේ හොඳ ආහාර විතරයි ගන්න කියලා කැමැත්තක් ඇති කරගත්තට බෑකට වෑයමක් කරන්න. වෑයමක් කරන්න ඕනේ. චන්දං ජනේති වායමති විරියං ආරභති ඊට පස්සේ අහිතා ගන්න මං ඊයේ නම් ඒක වුණා. දැන් මං අනිත් දවසේ ගියාට පස්සේ බුෆේ ඩයට් එකට ගියා. ඇට් හෝම් මේසෙකට ගියා. මම වෑයමක් දාලා බලන්න ඕනේ. මේ මට ගැළපෙන එක විතරක් කාලා අනික කටි මොන જાති මේකට ಗುಣ ගායනා කරත් ෆුඩ් සයන්ස් වල මොනවයි කියනවත් මගේ මන අපි කෝක වුණත් මගේ හිත ඉබේම අර රස දෙයට ගියත් වෑයමක් කරන්න ඕන. වීරියක් ආරම්භ කරන්න. චන්දං ජනේති වායමිත විරියං ආරබදී චිත්තම් පක් ගන්නාති. හිත දැඩි කරගන්න ඕනේ. මේ මොන જાතියේ මේ කෙලෙස් අගේ කරත් මොන જાතියෙන් විසිතුරුද යගේ කත රසමසවලු අගේ කරත් මම හිත දැඩි කරගන්නවා. මේ මට ගැළපෙන ආහාර විතරක් ගන්න. නැත්නම් මගේ මූල කර්මස්ථානේ මත පමණක් හිත පවන්නවා. චිත්තම් පග්ගණ්හාති ඊට පස්සේ පදහාති පදන් වීර්යයක් දානවා මේ වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ මේ සංසාරේ යන්න අපි එන්නේ එන්නේ එන්නේ එන්නේ මේ රුචියට අරුචියට මන අපිට සැප හොයන දෙයට ගිහිල්ලා එන්න එන චිත්තක්ෂණේ කෙලසනවා ඒ වෙනුවට මම ඊගාව චිත්තක්ෂණය අනිවාර්යයෙන්ම පිරිසිදුයි ඒක ඒ පිරිසිදු භාවයෙන්ම නූපන්න කුසල් නූපන් විදියටම පවත්තන්න මම පුළුවන් තරම් මම කලින් කිවිසගත්ත නැත්තම් බුදුරජාණන්ස අපිට යෝජනා කරපු ඉඳගත්තාම මෙන්න මෙතන සතිය පවත්තා. ඇවිදිනකොට මෙන්න මෙතන සතිය පවත්තා. දත්මදිනකොට මෙන්න මෙතන සතිය පවත්තා. කෑම කනකොට මෙන්න මෙතන සතිය පවත්තන්නේ කියලා ඒ උදාසීන අරමුණ මූල කර්මස්ථානයේ එහෙම නැත්තම් තමන් පනවාගත්ත අරමුණට හිත නැවත නැවත යොදන්න අපි වීර්යක් එහෙම නැත්නම් මෙහෙයුමක් එහෙම නැත්නම් තල්ලුවක් දෙන්න මෙන්න මේ කටයුත්ත මේකට අපි භාවනා ලෝකේ තාක්ෂණික වශයෙන් යොදවන්නේ විතක්කේ කියන නම. බොහෝ දේවල් තියෙනකොට Tamanට ඕනේ අරමුණට විතරක් හිත මෙහෙවීමේ හැකියාවට අපි කියනවා විතක්කේ කියලා. මේ විතක්කේ තිරසනුන්ට නැහැ. තිරසනාගේ උප්පත්තිය ඒක නැහැ. මනුස්සයාට තියෙනවා. නමුත් මනුස්සයා හැසිරෙන්නෙම තිරසනෙක් වාගේ. එයාව රුචියට ඇදලා යනවා මිසක්කා. එහෙම නැත්නම් මේ මනාපදේට සිද්ධි බවුලුදේට ඇදලා යනවා මිසක්කා. අර චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නහති කියන විදිහට මේ උදාසීන ආරමුණට එහෙම නැත්නම් උපේක්ෂා ජනක ආරමුණට කෙලෙස් නැති ආරමුණට දාන්න උනන්දු වීම නෝන්ජල්කමක් කියලා හිතන්නේ සමාජය. ඒක බය ආදුකමක් මෙච්චර රසමසුළු තියෙන මේසය පතොලත් එක්ක විතරයි බත් කන්නේ. ඒක සාමාන්‍ය අපේ හිතත් දෙස් දෙනවා සමාජයත් දෙස් දෙනවා. ආන්න ඒක කපලා අපි ගිහිල්ලා ඒ ඉඳගෙන ඉන්නකොට එක්කම ඉඳගෙන ඉන්න බව දැන් දන්නවා. දැන් මේ බණ අහන වෙලාවේ මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ප්‍රශ්නෙන්නේ නැහැ. තද්දෙත් ඇහෙනවා. ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මිනිස්සු බණිවරලා නැගිටලා යනකොට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා මම දැන් හිටගන්න ඉරියව්වට යනවා කියලා මම දන්නවා. හිටගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා මම ඇවිදින ඉරියව්වට යන බව දන්නවා. ඒකට මුළු ලෝකයක් පිට තියෙනවා. මට කොච්චරක් පුළුවන්ද ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. හිට ගන්න හදනකොට හිට ගන්න හදන බව දාන්නවා. හිට ගත්ත බව දාන්නවා. ඇවිදින බව දාන්නවා. නිදා ගන්න යන බව දාන්නවා. නිදාගත්ත බව දාන්නවා. ආදි වශයෙන් මේ ඉරියව්ව තමන් මේ ලැබිච්ච අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභේ හිත පවත්තන තාකල් හිත පිරිසිදුයි. මේක දැනගෙන මේක ක්‍රියාවත් කරන්න පුළුවන් වෙන කෙනාට බොහෝ විට ආර්ය ශ්‍රාවකයක් වෙනවම පාවිච්චි කරනවා. මේකෙත් අඳාගලා තියෙන ආර්ය ශ්‍රාවකෝ සුත්තව ආර්ය ශ්‍රාවකෝ බණ අහලා නෙවෙයි. එයා දන්නවා කොයි කොයි ඉරියව්වේ හිටියත් ඉරියව්වේ හිත පවත්නවා නම් එනේන චිත්තක්ෂණ පිරිසුදුයි. යත යතවා කායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානාති. කොයි කොයි ආකාරද කය තියෙන හිතගෙනද ඉඳගෙනද නැගිටලාද ඇවිදිමින්ද ඒ ඒ ආකාරයෙන් සතිය පවත්නවා නම් අපි මේ උගදෙන කනන සුදු රෙදි වාගේ චිත්ත ප්‍රවෘත්ති හරි පිරිසුදුයි. ඉතින් ඒ බව දැනගෙන ඒකට උත්සාහ කරනකොට සම්මා දිට්ඨිය වැඩෙනවා කියලා මේ සාරිපුත්‍ර සංසය සඳහන් කරන්නේ. ඒ වැඩිවීමට යොදන ක්‍රමවේදය ක්‍රමසාවිදි උපක්‍රමයේ තමයි සතිය. අපි සතිය යොදනවා තමන් ඉන්නේ ඉරියව්වට. ඉතින් මේක ගොඩනකොට මදි නිසා එහෙම නැත්නම් හැමදාම බත්ම කන්න බැරි නිසා අපි ඉන්දියාප්පන් ටික ආප්ප ටිකක් අර මේ හදනවා වගේ කියනවා. ඉඳගෙන ඉන්නකොට ඉරියව්වේම හිත පවත්තන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒක ඒක ඒම කියන එක සාධාරණයි. ඒ නිසා ඉඳගෙන ඉන්න කය ඇතුලේ මොනවද දැක්කත් කවන්නේ ඉඳගෙන ඉන්න බව දැනගෙන ඒකේ පාවෙන ගතියක් තියෙනවා නම් ඉඳගෙන ඉන්න කය ඇතුලේ හුස්ම ගන්න බව වැටහුණත්, පිම්බීම හැකිලිම වැටහුණත්, ඉඳගෙන ඉන්න බර වැටහුණත් ඒ ඔක්කොගෙම කියන්නේ චිත්තක්ෂණය පිරිසුදුයි කියලා. ඒ නිසා ඒ සභාවේ ඉන්න කෙනෙක් කියාවි මං හිතගෙන ඉන්න බව දන්නේ මං දන්නවා මගේ ඇඳුම් වල පිම්බීමක් හැකිලීමක් තෙරපීමක් හැලුවීමක් සිද්ධ වෙනවා හුස්මට සාපේක්ෂව. තව කෙනෙක් කියනවා මට ඒකට වැඩියම හුස්මම ගන්න හැටි තේරෙනවා නාසිකාග්‍රේ උලම් පුම් පුරා පීරාගෙන යනවා ආපහු ඇතුලට ගන්නවා. තව කෙනෙක් කියනවා මට ඒ හුස්ම වැටෙන්නේ නැහැ. මට මේ කයේ පිම්බීමේ ගැනීමට මේ ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න ආසනය පොළොව වැදිලා තියෙන හැටි මට වැටහෙනවා. ඔය ඔක්කොම එකයි. වෙන විදිහකට කියවොත් ඒකේ හිත තියෙන තාක්කල් සතිය, ඒකේ හිත තියෙන තාක්කල් සම්මාදිට්ඨිය වැඩෙනවා. එහෙම නැත්තම් කොච්චර හිත නන්නත්තර වෙලා තිබුණත් කොච්චර අපැතින් පව් සිද්ධ වෙලා තිබුණත් ඒ සියලු පව් හොදන්න පුළුවන් ඊගාව චිත්තක්ෂණයේ මේ කයෙහි හිත පැවැත්වීම. අපි ඒකට කායානුපස්සනාව කියලා කියනවා. කායානෝගියේ හිත මේක සිංහලෙන් කියන්නේ කාග්‍යාසි. කායගත සතිය කියන කායානෝගියේ සිහිය කියන එක සිංහලට දාලා තියෙන හෙළ භාෂාවෙන් කාග්‍යාසි. ඒ පටු කරලා. ඉතින් ඒ සඳහා මේ චන්දන් ජනේති වායමති විරියං ආරපති ඉස්සරහට යනකොට හිතෙනවා ඒ සඳහා අපිට කිසිම අඩුපාඩුවක් නැහැ. අපිට අංග සම්පූර්ණ විද්‍යාගාරයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට කියන්න බෑ මෙන්න මේ හේතුව නිසා මට මගේ කයේ හිතපවත් ගන්න බෑ. මට මේ අඩුපාඩුව නිසා කරන්න බෑ කියලා එහෙම එකක් නැති නිසා ඒව බලව කියලා කියන්න පුළුවන්. ඕන කෙනෙකුට කියත හැකි මමත් කරලා බලලා තියෙනවා උඹත් කරලා බලපන් කිසිම කෙනෙකුට බෑ මචං මට ඒක කරන්න මෙන්න මේක නෑ. මට මේව කරගන්න බෑ කියලා කියන දෙයක් නැති අඩුම නයිසાર્ගික ලක්ෂණයක තමයි සරුවචන් හන්සේ ලන්සුව තියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි වැඩ වැඩ අරබරලද පිරිසක් නිසා අපිට තියෙනවා එතකොට නෝපන්න අකුසල් නොයෙපද වීම සඳහා කියන එක අපි මේ මේ දේශනේ සඳහා ගන්නවා අකුසලංච පජානාති කියන එකට මේ සතර සම්‍යක් ප්‍රදන් වීරියේ තියෙන නූපන්න කුසල් නොයිපද වීම සඳහා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පංගන්හාදී පදහති කියලා බලනකොට මේ මීගාව චිත්තක්ෂණයේ කෙලෙස් ඇති නොකිර ගැනීම සඳහා සම්මා දිට්ඨිය වැඩිම සඳහා සතිය ඇති කිරීම සඳහා වෑයමක් වීරයක් යදවුමක් ශක්තියක් අවශ්‍යයි මෙන්න මේ ශක්තිය මේ වෑයම මේ වීරිය මේ මෙහෙයුම සතියට ආසන්න කාරණාව කියලා කියනවා. සතියට ආසන්න කාරණාව තමයි වීරිය. ඒක නිසා වීරිය නිකන් ගෙට එන්නේ නැහැ. ඒක සඳහා අපි එයාට පොඩ්ඩක් උත්ප්‍රේරණයක් දෙන්න ඕනේ. පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. අපි දන්නවා මේ ඉනි පෙට්ටියේ වෙඩි බේත් වල පුපුරන ශක්තිය ගිනි ගන්න සුළු ශක්තිය තියෙන නමුත් ඔහම නිකන් තිබ්බට ගිනි ගන්නෑ. ඒකට හරියට අරගෙන ගිනි පෙට්ටියේ පැත්තට ගිනි කූරේ ඔළුව මේ ආරක්ෂක ගිනි පෙට්ටිය වල ඒ වේගයෙන් ඒ විදිහට ගැහුවොත් විතරක් පිළිඟුව පනිනවා. පුලින් නැත්තම් පුලිඟුව පනින්නේ සාක්කුවේ දාන හිටියට ගිනි පෙට්ටිය. ඒ පැත්තේ ඒ වෙලාවට ඒ ගිනි කූර තෙත් වෙලා තියෙනකොට වදින්නෙත් නැහැ. ඒ යම් කිසි මෙහෙයුමක් අවශ්‍යයි. ඒ පුලිඟුව පනින්න. අන්න ඒකට අපි ඒකයි මේ හතරට සතර සම්‍යක් ප්‍රදාන් වීරිය කියලා කියන්නේ පළවෙනිම වීරිය තමයි අපි මේ නන්නත්තර වෙන හිත පිස්සු වඳුරු හිත එහෙම නැත්නම් කැලේ ඉන්න කුළුමි හරකෙක් වගේ ඉන්න හිත ගෙනල්ලා නැවත නූපන්න කුසල් නොයිපද වීම සඳහා මේ දන්නා වූත් නොමිලි ලැබෙන්නා වූත් නැවත නැවත ලැබෙන්නා වූත් උදාසීන වූත් උපේක්ෂක වූත් මේ අරමුණටම මෙහෙවන්න තැහෙන වීර්යයක් අවශ්‍යයි. ඒකට තමයි විතක්කේ කියලා කියන්නේ. නන්නත්තර අරමුණු සිත් පැහැර ගන්න ගොඩාක් තියේදී මමගේ ආරක්ෂක මට විවේකයේ ලැබලා දෙන, සාන්තිය ලැබලා දෙන අරමුණටම හිත මේවීම සඳහා මේ ගන්න උත්සාහය සතිය ඇති කිරීම සඳහා මේ ගන්න උත්සාහයට දැහැන වීර්යයක් අවශ්‍යයි. ඒක හරියට නතර කළ තියෙන කාර් එකක් ස්ටාර්ට් කරන්න වැඩිම තෙල් ප්‍රමාණයක් පිච්චෙනවා. එන්ජින් එක ස්ටාර්ට් කරා. එනිසා සමහරු කඩේකට ගිහිල්ලා එනකන් සමහරට එන්ජින් එක ඕෆ් කරන්නේ නැතුව තියලා ගිහිල්ලා එනවා මොකද ආයෙ ස්ටාර්ට් කරන ගියාම ඒ තරම් ගැම්මක් ඕනේ. මහයනේ අකට කඳක් නේ. අන්නේ වගේ මේ පටන් ගන්න වැඩේ පටන් ගන්න පුදුම වීරියක් අවශ්‍යයි. ඒ වීරිය අපි ළඟ විභව ශක්තියක් වශයෙන් නම් තියෙනවා චාලක ශක්තියක් වඩටපත් වෙලා නැති වෙන්නේ ඉඩ තියෙනවා පොටෙන්ෂල් එක තියෙනවා නමුත් ඒක මේ ක්‍රියාවක් බවටපත් වෙන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා අන්න ඒ ඩිංගිත්ත කරන තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මේ ශක්තිය තියෙනවා මේක ජෝලනය කරන්න මේක උත්ප්‍රේරණය කරන්න එන්නේ උත්ප්‍රේරණය කරනවා කියන එක බුදු කෙනෙක් කර සාමාන්‍ය කෙනෙක් කිව්වට වෙන්නේ නැහැ. ඒකේ මේ මහා යෝධ ක්‍රියාව කරන්න බුදුරජාන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරනවා. පෙරම් පුරලා අපේ ඉදිරියට අවිලා කියනවා උඹලා ගා ඔක්කොලමගේ පිට තියෙනවා. ඔක්කොම ළඟා මේ ශක්තිය තියෙනවා. කොතනින් හරි මේක පත්තු කරගන්න කියලා. බුදුරජාන් වහන්සේ පත්තු කරගත්තේ නැත්නම් අපිට කොහොමඩක්වත් පත්තු කරගන්න බෑ. ඒ නිසා අපිට බුදුහාමුදුරුවෝ ගාවට යන්න වෙයි. ඉහිලා ඒ පහණයෙන් තමයි එළිය බල්ලා ඒ ඊටිබන්දෙන් තමයි අපේ ඊටිබන්ද පත්තු කරගන්න වෙයි. ආ මේ වැඩි කරන්න හැම කෙනාටම බුදුන් පේන්නේ නැහැ. හැම කෙනාටම බුදුහාමුදුරගාට යන්න හිතෙන්නෙත් නැහැ. හැම කෙනෙකුම ගියහට ඉටිබන්දම් පත්තු කරගන්නෙත් නැහැ. ඉටිබන්දමට ආදරෙයි. පත්තු කිරුවොත් ඔක ඉවර වෙනවනේ. ඒ නිසා ඉටිබන්දම කපුවක දාලා සාක්කුවේ දාගෙන බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ඒ පහණෙන් එළිය බලන්න තමයි කට්ටිය හිතානේ ඉන්නේ නෑ. ඔබට ඕනේ නම් ඔබ ඉටිබන්දම් පත්තු කරගන්න. පත්තු කරගත්තොත් ස්වාධීනයි. අපිට පිටිබන්දම් පත්තු කරලා තියෙනවද නැද්ද කියලා පපුවට තට්ටු කරලා අහන්න ඕනේ. මේ කියන නූපන්න කුසල් නොවිපද වීම පිණිස අපි යම් වෑයමක් කරලා තියෙනවාද කියලා. ඒ වෑයමම වඳින්න පුදන්න වටිනවා. හරියට තේරුම් ගත්තොත් ආර්ය ශ්‍රාවකෙක් කියන්න වටනවා. ආර්ය ශ්‍රාවකයයි කියන්නේ ආහුනේයයි පාහුනේයයි දකින්නේයයි අංජලිකරණීයයි. දුර සිට ගෙනවිත් පුදන්න වටිනවා. වටේ පැදකුරුම් කර කර සතුටු වෙන්න වටිනවා. ඉතින් අපි අහලා තිබුණට බන ඒ අහපු බණ මෙන්න මේ විදිහට ක්‍රියාවත් කරලා ඊගාව චිත්තක්ෂණේ කොට දාගනින්. මේකට ක්ෂණ සම්පත්තිය කියනවා. ඔය අනම් මනම් අරයමයා කියන කතා වලින් ඕ හිත දෙන ගොඩ පෙරක දෝරුකම් වලින් වැඩක් නැහැ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම යන්නේ අකුසලයට. මේ එක එක අරගෙන කුසලයට නැත්නම් අකුසල් නැති කිරීමට උත්සාහ කරුවේ නැත්නම් මේක ස්වභාවයෙන් යන්නේ කුසල අකුසලයට. ඒ නිසා මිටි තනින් වතුර බැස යේ. අතහැරියොත් යන්නේ පහත්ම තැනින් වතුර. ඒ නිසා මේක කරන්න ගන්න උත්සාහය තියෙනවනම් ඉතින් ඒ පුද්ගලයාට කියතයි තමන් ගැන අනුකම්පාවක් තියෙන කෙනෙක්, තමන්ගේ සුභසිද්ධිය බලන කෙනෙක්. එහෙම නැත්නම් අපි තමන්ගේ සුභසිද්ධිය පැද්දක තියේදී අනුන්ගේ සුභසිද්ධිය බලන්න ගිහිල්ලා අන්තිමට ගෙවිලා ගෙවිලා හිටයි හැන්දයි මරණ වේලාවට යනකොට ඔය කවුරක්වත් ඉන්නේ අපිට උදව් කරන්න. එහෙම එහෙම කිසිම තැනක ආගමක හෝ විද්‍යාවක පෙන්ලා දීලා නැහැ. ඔක්කොට මුදව් කරගෙන ඉඳලා මැරෙන වෙලාවේ උඹ ගෙනියයි හැරි ගෙනියයි කියලා. ගෙනියයි. අපි හිතන තවත් කක්කවලකට ගෙනියයි. මොකද එවැනි දේවල් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා අගය කළා නැහැ. ඉතින් ඒ නිසා මේ කරන වැඩේ එක චිත්තක්ෂණයක් සතිය පිහිටෙව්ව ඒ විදිහට සතිය මට පිහිටියා කියලා දැනගන්නවනේ අපි. ඒක මම හුඟක් වෙලාට මේ මේ විදිහටයි හේතු ගැනීම කරන එක මට පේනවා සාර්ථකයි කියලා. කමඨාන් වාර්තාව කියනකොට කියන එක ධක්මන හෝ පරියන්කේ හෝ මම අරමුණේ හිත තියාන හිටියා. හරි අමාරුයි. චිත්තක්ෂණ දෙක තුනකින් පියවර දෙක තුනකින් හිත පිට ගියා. ඉතින් පස්සේ ඔබ හන්දගේ මන මතක් වෙලා හරි මම පිට ගියේ හිත නැවත අරමුණට ගෙනාවා. ඒ වුණාට ආයෙත් හිත පිට යනවා. ආයෙත් සද්ද ඇහෙනවා ආයෙත් වේදනාවක් ආයෙත් හිතුවිලි එනවා කියලා සමහරු වැරදිලා වගේ වර්තා කරනවා ඒකට මම එතන නැතර කරලා අහනවා දැන් පිට ගිය හිත නැවත අරමුණට ආව බව දන්නේ කොහොමද කියලා නන්නත්තර වෙච්ච හිත නැවත අරමුණට ආවේ කොහොමද දන්නේ කිව්වහම ඒ ලියපු එක්කනා නිකන් උඩබිම බලලා හරියට නිකන් මේ ඊයේ රැයට කෑවේ මොනවද කියලා අහුවාට වගේ මතක නැහැ කිව්වල පුරුද්දට ලියාන ගියාට සපේලා උත්තර දෙන්න දන්නේ නැහැ. මේ පිට ගියේ හිත නැවත ආව බව දන්නේ කොහොමද කියලා. ඉතින් මේ එයි ඉතින් මම හිත පිට ගියා ආපහු මම දන්නවා. නෑ නෑ එහෙම නෙවෙයි. මේ සභාවට තේරෙන විදිහට කොහොමද කියන්නේ කියලා කිව්වොත් දෙකක් තුනක් ප්‍රශ්න අහනකොට එයා මේ සමහර විටක කියනවා ඒ ඇවිදිනකොට නම් මට ආයෙත් විලුඹට බර වැටුණා තේරුණා. ලේ වකේට බර වැටුණා තේරෙනවා. සීතල උණුසුම වැටුණා කියලා. එතකොට මේ ඇවිදින කෙනාගේ ඒ ලේ වකේට බර වැටෙන එක උණුසුම සිසිලස අණුව තමයි සතිය පිහිටියා කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. උරගාල කියන්න පුළුවන් ඉන්නේ. අන්න ඒක කියනවට කියනවා සම්මාදිට්ඨිය කියලා. සතිය පිහිටුවයි කියලා කියන එක ඕන කෙනෙකුට කියකි. ඒක බාර ගන්න එකත් ගුරුවරයාට කෙරුවට කියලා ගුරුවරගේ ලකුණු කැපෙන්නේ නැහැ. නමුත් ගුරුවරයා ටික කාලයක් ගියාට පස්සේ කියනෝනේ එහෙම බෑ. කොහොමද දන්නේ මොන ලකුණෙන්ද දන්නේ සතිය පිහිටියයි කියලා. අන්න එතකොට යෝගාචර පුරුදුන අරමුණ මේකයි. විතක්ක පිහිටියේ මෙහෙමයි. ඒක පිහිටිය පාට මට වැටුනේ මෙහෙමයි කියලා මෙන්න මේ වැටහිච්ච දේ. අරමුණේ හිත පිහිටියා කියලා වැටහිච්ච දේ අනුව තමයි කියන්න පුළුවන් වෙන්නේ ඒ චිත්තක්ෂණේ කෙලස් නැහැ කියලා. එතකොට තමයි කියන්න පුළුවන් එන්නේ නූපන් අකුසල් ඉපදිලා නැහැ. එතනයි කියන්න පුළුවන් මේ සම්මාදිට්ඨිය කියන ඇටේ දැන් පොළවේ දාලා තියෙන්නේ. දැන් එන්න පටන් ගන්න. ඉතින් එයා ඊට පස්සේ කරන හැම වචනයකටම වග වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂණය කරන්න ඕන. කියන්න එපා මගේ හිතේ සතිය තියෙනවා කියලා සතිය පිටලා තියෙන පාට ලකුණ මොකක්ද කියන්නේ. මෙන්න මේ ලකුණ එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කියන එක ආදම් සම්පප්පලාපවල අද ජනමාදී ඇත්තේම නැහැ. කියන හරියක් කියන්නේ හිතපුවා. තියෙන හරියක් තියෙන සම්පප්පලාප. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ සම්පප්පලාප. සම්පප්පලාප නැතුව අපි කියන කාරණාව මෙන්න මේකෙන් ඔප්පු කරලා පෙන්නන අපිට මෙච්චර කතා කරන්න දෙයක් නැහැ. ඒක උසාවියේ දැකපු සාක්කියක් වගේ. එච්චරයි. මොකද ඒක අහන කෙනාට එකපාරට තේනවා මේ ගහියේ බඩු අත්දකලා කියන්නේ. ඉතින් ඒක කියාගන්න බැරි නම් කියන්නේ මම සතිය පිළිදී ඒක අද හරියි. සුතමේ ඥානයක් තියෙනවා. චින්තාමේ ඥානයක් තියෙනවා. කරලක් තියෙනවා. මොකද ඒ බව කියන්න බැරි නම් ඉතින් ඒක කියනවා පොට්ටෙක් දැකපු අන්ධෙක් දැකපු හීනයක් වගේ කියලා. ඌ දැකලා තියෙන උට කියන්න බෑනේ. අද භාවනා ලෝකේ උන්නතන හිර වෙලා තියෙනවා. ඉතින් එයා හිතනවා මේ දැක්කට පස්සේ දැකපු දේ අහන එක නිකන් කෙනහිල්ලක් වගේ. මම විශ්වාස කරන්නේ වගේ දැක්කනම් සතියේ තියෙන මොනවද අහන්න දෙයක් තියෙන එක. නමුත් අහලා බලන්නකෝ. සම්පූර්ණ මනස වෙනස් වෙනවා. ඔතනයි සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය තියෙන්නේ. ඔතනයි සතිය ඉස්සරහට අල්ලගෙන යනවද මේ කහාගෙන යන්න පටන් ගත්තත් නැද්ද කියලා කියන්නේ. ඔතනයි තමන්ගේ වීර්යයට තමන් අගේ කිරීමක් කරන්නේ. අපි දවසේ කරන කතාවල බලන කීයක් කතා ලූ ප්‍රත්‍ය දාලා පරොක්ඛාවෙන් කතා කරන අතන එහෙමලු මෙතන මෙහෙමලු අරය එහෙම කිව්වලු මෙයා මෙහෙම කිව්වලු කියනවා මිසක්කා අපි මොනවද අත්දකපු දෙයක් කතා කරන්න කියලා. අද උදේ කතා කරන්නෙම නැහැ. කරන්නෙම අතරින් ගත තොරතුරු මෙතන දෙනවා. මෙතෙන් ගියාක හැඩ දෙනවා මිසක් අත්දකපු දේ එහෙම ඒකේ රසයක් නැහැ. භාවනාවේ අර වෙන තැනක රසයක් නැහැ. ඒ නිසා භාවනාවට ගියට පස්සේ භාවනා කරලා බෑ. භාවනා කර බව වැටහෙන්න කියන්න පුළුවන්. මේකට පුදුම කාලයක් ගන්න. ඒකයි මේ සම්මාදිට්ඨිය අමාරුයි කියලා කියන්නේ. වචනයක් කිව්වොත් ඒකට සපයන්න ඕනේ. have to verify කියපු දේ. ඒ මේ මේ පුද්ගලයාට කරන අවිශ්වාසන්නේ සත්‍යයට ගරු කිරීමක් තියෙන. මේකයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේකයි ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. එච මේ ප්‍රත්‍යක්ෂය මිනිස්යාට විතරයි තියෙන්නේ. මේක වෙන කිසිම තිරසනෙක් ආව නැහැ. මේක තමයි විද්‍යාව කියන්නේ. විද්‍යාවේදී අපි යමක් අත්දැකනනම් ඒක ඕනම කෙනෙකුට නැවත කරලා බලන්න පුළුවන්. මට විතරක් හම්බෙලා වෙන කෙනෙකුට කරන්න බැන්න නම් අපි වඩ කියනවා මිස්ටික්ස් කියලා. ඒක ගුඪ ධර්ම, গুপ্ত ධර්ම නෑ ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්. ඕන තැනක කරලා බලන්න පුළුවන්. නැවත නැවත කරලා බලන්න පුළුවන්. මෙන්න මේ හුස්මට හිත ගියාම ඔයාට හිත ගියත් එකයි මට හිත ගියත් එකයි ඊගා හුස්මට හිත ගියත් එකයි හි වයස නොගියත් එකයි ඒ දේ නැවත නැවත කරන්න පුළුවන් ඕනම කෙනෙක් බැලුවොත් මේක සාක්ෂි වෙන්න පුළුවන්. අන්න මේ ගතිය තමයි අපේ මේ කච කචේ නැති. අපේ මේ සම්පප්පලාපවල මේක නැහැ. ඒවට පප්පප්පප්පප්පප් කියන සම්පප්පලාප කියලා කියන්නේ ඒකයි. කච කචේ විතරයි තියෙන්නේ. කිසි වෙලාවක කියන වචනෙ වග වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි විකාරයක් කතා කරන්නේ. වෙන විදිහකට කියනවා නම් කතා කරන්න පුළුවන් මනුස්සයාට විතරයි. වැඩි හරියක්ම අපාය යන්නේ කතාවෙන්. ක්‍රියාවෙන් හෝ හිතවලිය වලින් නෙවෙයි. කතාවෙන් අකුසල හතරක් සිද්ධ වෙනවා, හිතෙන් තුනක් සිද්ධ වෙනවා, කයෙන් තුනක් සිද්ධ වෙනවා. අපි ගොඩාක් අපාය යන්නේ කතාව නිසා. ඒ නිසා මේ ශිෂ්ටාචාර වෙන්න වෙන්න අපායට යන්න තියෙන ඊට වැඩි. තමන් පැත්තකට වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවනම් පරණ කරන අකුසල් වලට යයි. තව නැවත නැවත අපාය යන්න ටිකට් එක හම්බ වෙන්නේ නැහැ අපට. ඒ නිසා සතියෙන් කරන්නේ මොකද? දන්න දෙයක්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දෙයක් කතා කරනවා මිසක් නැත්නම් ගොළුෙක් වගේ හිටපන්. මේක හරියම අමාරු. මේක නිකන් මේ දඬුවමක් වගේ පේන. ඉතින් ඒක නිසා මේ පළවෙනි නූපන්න කුසල් නොයිපද වීම පිණිස කරන ප්‍රයත්නයේදී යම් චිත්තක්ෂණයක අපි සතිය පිහිටුවා නම් ඒ චිත්තක්ෂණේ ආපු පිරිසුදු චිත්තක්ෂණේ එහෙම ගියා. ඒකට අපි මොනවත් එකතු කරේ නැහැ. ඒක හරියට පිරිසුදු වතුර වගේ ඒ චිත්තක්ෂණේ පාටක් නැහැ ගඳක් නැහැ රසක් නැහැ හැඩයක් නැහැ. ඒක ආයේ මතකෙට එන්නේත් නැහැ. මතකෙට එන්න වෙන්නේ මේ සතිය පිහිටියා කියන සතුට තියේ. නමුත් අපි මතක තියාගෙන හැම එකක්ම අකුසල්. ඒව බොහොම සිත් ගන්න සුළු දේවල්. ඒව බොහොම නැවත නැවත කෙනෙකුට අහන්න හිතෙන දේවල්. ඒ කියන්නේ කක්ක ගොඩවල්. මතකයේ තියෙන හරියක් තියෙන උග්‍ර දේවල් අපි ගා. ඕක තමයි මරණ මොහොතදී එන්නේ. ඕක තමයි අපේ ඊගාවාත්මේ තීන්දුව කරන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ ඔක්කොම එනේන දේ මේ සතියට යට කරලා පුළුවන් තරම් ඈ අකුසල් කෙලෙස් නැති ඒ එන විදිහටම යnderින්ද ඒක අපි උදාසීන කියලා කියනවා. උපේක්ෂා ජනක කියලා කියනවා. නැවත නැවත ලැබෙන දේ කියලා කියනවා. නොමිලේ ලැබෙන දේ කියලා කියනවා. ඒ හුස්ම එහෙම එකක්. ඇවිදිනකොට මේ පයෙන් දැනෙන දැනීම එහෙම එකක්. එතකොට දත්ම දිනකොට පුළුවන් තරම් ඒ වැටහෙන දේ ස්පර්ශය ගැන හිත තියාගෙන ඉන්නවනම් කෑම කනකොට ඇහින් මෙහෙමයි කනෙන් මෙහෙමයි නාසයෙන් මෙහෙමයි දිවෙන් මෙහෙමයි කියලා ඒ ඒ වෙන දේ බලන්න ඉන්න පුළුවන් නම් ඒ කෙනාට ඒ දැනෙන දෙයට දැනුම කියලා කියාවිද මේ අද පවතින ලෝකේ කියලා ඇහුවොත් සැකයි. ඒගොල්ලෝ කියාවේ ඒක දැනුම නෙවෙයි ඒක නිකන් චිත්තක්ෂණේ ගිලිහිලා ගියා වගේ. දැනුම කියන්නේ මතක තියාගෙන පුළුවන් කුණු කන්දලක් තියෙන වෙලාව විතරයි. කෙනෙහිච්ච දෙයට විතරයි අද දැනුම කියලා ඉස්කෝලේ උගන්වන්නේ. කුණු හරප ටිකක් පන්ති කාමරේ උගන්වනවා. ඊට පස්සේ මේ ප්‍රශ්න අහුවට පස්සේ ඒ කුණු හරප ටික ඒ විදිහටම කියන්න පුළුවන් එකට පළවෙනි තැන ලැබෙනවා. මම ඉස්කෝලේ යන කාලේ කවදාවත් පළවෙනිය වෙලා නැහැ. ඒ නිසා වෙන්නේ නැති මම මෙහෙම බණ කියන්නේ. ඊර්ෂ්‍යාවට වෙන්නේ නැති මේ පුළුවන් පුළුවන් කට්ටිය පහත් කරලා මම අයියා වෙන්න කියන බණක් වගේ ඇති. මම 18 විනිය 19 විනියෙන් එහාට ගිහිල්ලා නැහැ. එමෙදාම හොඳ වෙලාවට 30ක් 40ක් ළමයි ඉන්න නිසා මාත් පොරක් තමයි ලුකපච්ච ආපහවන සුදු පුතාඹ කීවෙනියද කියලා. ඉතින් මං කියන 18 19 අම්බෝ එච්චරද පන්ති ළමයි හිටියේ 18 දෙනාද කියලා අහනකොට. අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ මේ සතියට එන්නවත් ඉඩ තියලා නැහැ. අපේ හිත පුළුවන් තරම් කුණුහර පොලින් පුරවනවා හයේ අවුරුදු 6 ඉඳලා අවුරුදු 26 30 වෙනකම්. දවසම ගත කරන්නේ ඕකට. අර මෙහෙම කිව්වලු මෙයා මෙහෙම කිව්වලු කියලා මේ තොරතුරු දැනගත්තට පස්සේ මේ මනුස්සයාට සතිය පිටවන්න කිව්වොත් අයියෝ මේ ඉගෙන ගන්න කාලේ ඕක කරගෙන ඉන්න වෙලාවක් නැහැ. භාවනා කරන්න බෑ අපිට තියෙනවද? අරයාගේ මෑගේ කුණු කන්දල් එකතු කරගන්න. ඊට පස්සේ 26 23 ඊට පස්සේ බෑනේ අප්පා. දැන් ඉතින් බඳින්න තියෙනවා. මම බැන්දට පස්සේ කියනවා එහෙම කරන්න බෑ ළමයි හම්බෙලානේ. දැන් ළමයි ලොකු වෙනකන් ඉන්න ඕනේ. ඕන්න එතකොට 60 පිටලා හොට බිම ඇවිලා ඔන්න ඇස් දෙක පේන්නේ නැහැ කියනවා. ඔන්න කන් ඇහෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ වාත අමාරු කොන්දේ අමාරු කියනවා. ලස්සන නිදහසට කරන වැටක් තියෙන මේකේ. එකේ කොටුවක්වත් මාර්යා එක විනාඩි 5ක් දීලා නැහැ. අනේ ඔක්කොම තීත්‍ය මේ සතිය වඩපන් කියන්නේ. පුළුවන් නම් ওই වැඩ කොල්ලලා ඇස්සේ අපි එක චිත්තක්ෂණයක් හරි විනාඩි 10ක් 15ක් හරි අරගෙන බලන්න ඕනේ අරමුණකම නැත්නම් මේ සතිය පැවැත්වීමේම පැවතුනොත් මේක කොහොමද මං කන කෙනෙකුට සපේලා උත්තරයක් දෙන්නේ මේ වෙලාව ඇත්තටම සතිය පිහිටලා තිබුණා කියලා. ඒකට කියන්නේ අපදානේන සම්පායති කියලා. ඒක අපි ලොකු සංසි පරිවර්තනය කරලා තිනවා චරිතයෙන් සපේලා කියන්න පුළුවන් වෙන්නේ. මට සතිය පිටලා තියෙනවා කියලා කිව්වට පස්සේ කවුරු හරි ඇහුවොත් ප්‍රශ්නයක්. කොහොමද දන්නේ? සතිය පිටේට පුළුවන් වෙන්න ඕන කියන්නේ. ඒ කියන්නේ පොතෙන් බල්ලා නෙවෙයි. නැහිට අරගෙන නෙවෙයි. මේ සතිය පිට නිසා මේ දෙවුනා. ඉතින් එතකොට අපිට ලැබෙන ලාභය තමයි පැහැදිලි ඒ චිත්තක්ෂණේ අකුසල් නැහැ. ඉතින් මෙන්න මේම අකුසල් නැති චිත්තක්ෂණයට අපි ගිහිල්ලා ඒ චිත්තක්ෂණයේදීම දැනගන්නවා කියන එක අකුසල් නැහැ කියලා වෙන්න බෑ. යම් චිත්තක්ෂණයක හිත පිරිසුදු වුණා නම් ඒ චිත්තක්ෂණය තුලම මගේ හිත පිරිසිදුයි කියලා දැනගැනීමේ ඥාණය පහළ වෙන්නේ ඒක ආධුනිකයට අවශ්‍යට හිටලා තියෙනවා. එවැනි චිත්තක්ෂණ රාශියක් කියොත් දිගින් දිගට දිගින් දිගට ගියොත් විතරක් පේනවා මෙන්න මේ කුට්ටිය ඇතුලේ මේ වීදිය ඇතුලේ චිත්ත වීදිය ඇතුලේ අමුත්තක් තියෙනවා කිය. ඒ නිසා පළවෙනි චිත්තක්ෂණයේ හිත ගියාට සතියට ඒක සතිය කියලා තේරුම් ගන්න හෝ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒක දුවර පරීක්ෂා කරපුවාම අභිධර්මයේ උත්සාහ කරනවා චිත්තක්ෂණ හතරක්වත් අඩු ගන්න එක දිගට සතිය තියෙන්න ඕනේ. දැන් මේ පහුගිය චිත්තක්ෂණ හතරේ මම සතිය හිටියා කියන්නේ. ඒ චිත්තක්ෂණේ ඒක අල්ලන්න බෑ. ඒක හරියට අටුවාචාරින් වහන්සේලා කියනවා මේ ඇඟිලි බිත්තරේ මේ ඇඟිලි කෙලවරින් ඇඟිලි බිත්තරේ අල්ලන්න බෑ. ඒක වෙන ඇඟිලි බිත්තරකින් අල්ලන්න ඕන. ඒ නිසා සතිමත් වෙච්ච චිත්තක්ෂණය පළවෙනි චිත්තක්ෂණය ඒක සතියෙන් හිටියා කියලා ඒක වෙරිෆයි කරන්න බෑ. ඒක අර්ථයෙන් සපයන්න බෑ. ඒක සාක්ෂි වෙන්න බෑ. ඒ නිසා මේ සතියේ පැවැත්ම තමයි අපිට අල්ලන්න පුළුවන්. ඉතින් ඒක නිසා එක චිත්තක්ෂණ ගැන අපි විස්තර කරනකොට කිව්වට දිගට කරගෙන කරගෙන යනකොට එයාට වේලාවක වැටෙනවා මෙන්න මේකෙදී නම් මම හිතේ තන්නේ කර ඉරියව්ව ගිලිලා මට වෙන ලෝකයක් මතක නැහැ මෙච්චරයි මතක කියලා. අන්න ඒක වුණාට පස්සේ ඒක තේරෙන ගමක් තියෙනවා ඒකේ. මම මෙතෙක්කල් උත්සාහ කරා කරා කරා අද නම් ඒ තලයේ කෙලින්ම ගිහිල්ලා ටාගට් එකට වැදුනා. උණ්ඩේ ගිහිල්ලා හරියට බුල් මේ ටාගට් බෝඩ් එකට වැදුනා කියන එක තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒක විස්තර කිරීම තමයි ලෝකේ තියෙන උග්‍රම දක්ෂම කොමියුනිකේෂන් කියන්නේ. ඒක වැටුනේ කොහොමද කියලා තව කෙනෙකුට ඒත්තු ගන්නලා දෙන එක ඒක අර වගේම ස්කිල් එකක්. ඒක තමයි පස්සේ පටිසම්භිදා වශයෙන් පෙන්වන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන වශයෙන් වෙච්ච දේ හරියට කැඳේ ගල බීර වගේ කියන්න පුළුවන්කම. ඒක හුඟ දෙනෙක් ඇත්තට සත්‍යමත් වෙනවා. නමුත් එයාට සත්‍යමත් උනායි කියලා ඒත්තු ගන්න ගන්න බෑ. තව කෙනෙකුට පෙන්නලා දෙන්න බෑ. ඉතින් යාට පුළුවන් තරම් අත්තු දව් දෙන්න ඕනේ. ඉනිමගක් හදලා දෙන්න ඕනේ. ඕක නැවත නැවත කරන්න කරලා කියන්නකෝ හරියට බහ තෝරනවා කියලා කියන පොඩි කාට. අන්‍යෝගේ බහතෝ ගන්නවා. ඒ නිසා සතිය පිළිබඳ කියන්න බහතේරිමට කියන්නේ වැඩිහිටියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න පුරුදු වෙනවා වගේ කියනවා. ඔය පොඩි එකා පළවෙනි භාෂාව ඉගෙන ගන්නටදී අමාරුයි දෙවෙනි භාෂාව. ලැජ්ජ නැතුව ඒ වරද්ද දන්නවනේ වරද්ද වරද්ද කරනකොට දවසක හරියනවා. එතකොට යාට සපේලා කියන්න පුළුවන් මට එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් අද දවස ඇතුළත අද පරියන්කය ඇතුළත අද සක්මණ ඇතුළත සතිය පිහිටපු චිත්තක්ෂණ දෙක තුනක් ආවයි කියලා කියන්නේ ඒ චිත්තක්ෂණ දෙක තුන මුළු සංසාරේ පුරාගෙන ආපු මෝහපටල කපලෑරියා. මුළු සංසාරේ එකම චිත්තක්ෂණයක් නැතුව කෙලස් කරගෙන කරගෙන කරගෙන ගිය කෙනාට බුදුබණක් ඇහිලා තියෙනවා. කර බලන්න ආසාව ඇති වෙලා තියෙනවා. කරලා තියෙනවා යා මේ චිත්තක්ෂණේ සතිය පිහිටියේ නැහැ මේ සතිය පිහිටියා කියලා පිහිටියේ නැහැ කියන එක තේරුම් කරගත්තා නම් යට තේරෙනවා මේ සෙල්ලම අපේ සංසාරේ කවදාකවත් කරලා නැහැ. සංසාරේ කරලා තියෙන්නෙම කෙලස් වලින් කෙලසෙන් අතින් අතට යන එක තමයි. ඒ නිසා මේක විශාල පෙරලියක් මේ පුද්ගලයාට ඇති වෙනවා. නමුත් එයා සම්මාදිට්ඨික නෙවෙයි නම් එයා ඒක ලොකු දෙයක් විදිහට සලකන්නේ නැහැ. නමුත් සම්මා දිට්ඨියක් නම් සම්මා දිට්ඨික වෙන්න හදන පින තියෙන කෙනෙකුට නම් තේනවා බුද්ධෝත්පාද කාලය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. manussත්ව ප්‍රතිලාභය කියන්නේ ඉතාම දුර්ලභ දෙයක්. මේ වගේ ක්ෂණ සම්පත්තියක් ලැබෙන කියන්නේ ඉතාම දුර්ලභ දෙයක්. සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ ඉතාම දුර්ලභ දෙයක්. සත්පුරුෂ සංසේවනය කියන්නේ ඉතාම දුර්ලභ දෙයක්. මේ වගේ දෙයක් කරන්න හදන මේ පැවිද්ද කියලා කියත හැකි මේ වැඩේට දැන් පැවිද්දගේ ප්‍රථම කෘත්‍යය මේක. මේක දුර්ලභ දෙයක්. තේරෙන්නේ ඒක ලැබිච්ච චිත්තක්ෂණේ වටිනාකම තේරුම් ගත්ත කෙනාට විතරයි. ඒක හැම කෙනා ගාම හිටින්නේ නැහැ. උඟ දෙනකොට පේන්නේ මහා කම්මැලි ඕලාරික මේ කිසි රසයක් නැති චිත්තක්ෂණයක් වගේ. අර බොහෝ චිත්තක්ෂණ අතර පොඩි එකක් විදිහට තේරෙනවා. ඉතින් ඒක නෑ මේ ලොකු විපිරියාතය විප්ලවයක පටන් ගන්න. මේ නැත්තම් විශාල ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගල දෙකට කරගත්තා වගේ වැඩක්. ආන්නේක තේරුම් අරගන්න මේ කිනාගාව පුදුම ධර්ම ධර්මයක් තියෙනවා. පුදුම සම්මාදිට්ඨියට ගෞරවයක් තියෙනවා. ඉතින් මේක පුරුදු කරුවට පස්සේ දැන් මේ චිත්තක්ෂණයක් අපි ගොඩ දාගත්තට පස්සේ එයා ඊගා චිත්තක්ෂණෙත් ගොඩ යයි කියලා හිතුවොත් මිච්ඡාදිට්ඨි. ඊගා චිත්තක්ෂණේ ආයෙ කක්කා. ආයෙසරයක් උත්සාහ කරනකොට ආයෙසරයක් ඔන්න ඊතලේ වදිනවා ගිහිල්ලා ආයෙත් උණ්ඩේ වදිනවා ගිහිල්ලා ටාගට් ලෑල්ලට. ඒක එක දිගට සිද්ධ වෙන්නේ නැහැ. උනත් ආයෙ වැටුණාට පස්සේ ආයෙ ආදුනිකයෙක් වගේ වැඩ කරන්න ඕන. ආයෙ පොඩි දරුවෙක්ව ආයෙ කමන්නේ වැටුණාට කමන්නේ මම දෙවෙනි භාෂාවන ඉගෙන ගන්න වචන වැරදුනට කමන්නේ කියලා නැවත නැවත කරනකොට එක සැරයක් හෝ හරියට මේ ගියේ සතියටයි මේක තමයි සතිය කියන්නේ කියලා කැඳේ ගල බේර ගන්න ගත්තා වගේ වැටුණ කෙනෙකුට නැවත නැවත වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. සම්භාව්‍යතාවය වැඩි. දිග්ගට කරන්න ඕනේ. කරනකොට කරන කරනකොට යාට පේනවා වරින් වර තැන් තැන් වල දැන් ඔන්න දවසේ මම සත්‍යමත් වුණා කියන එක තේරෙන පටන් අර ගන්නවා. ඒක නිකන් මේ විදින විදින පහර එල්ලෙට වදින්න පටන් ගන්නවා. අපි දැන් පිහිය ගහන පටන් අර ගන්න, තැයිතලක් විදින්න පටන් ගන්න, එහෙම නැත්නම් විදිහ යන පටන් ගන්නවා කියලා ඒක එහෙම සරුවචනාංශ පෙන්ලා දීලා තියෙන උපමාවකට ගානකට දැන් වදින ගාන වැඩි ඉස්සල දවසේ නම් තුවක්කුව මට්ටම් කරගන්න තේරෙන්නේ නැහැ සේෆ්ටි කැච් එක ගලව ගන්න තේරෙන්නේ නැහැ ට්‍රිගර් එක ගස ගන්න තේරෙන්නේ නැහැ කරලා කරලා කරලා උණ්ඩේ වැඩිච්ච දවසේ එයාට එනවා ධෛර්යයක් අද නම් කෙරුවොත් හරි කියලා. ආන්නේම කරගෙන කරගෙන යනකොට අර පළවෙනි සැරේ වද්දාගත්තා නෙමෙයි දිගින් දිගට කරනකොට නැවත නැවතත් විශ්වාසයක් පහළ වෙනවා. දැන් නම් මට හුස්ම රැලි දෙක තුනක් හතරක් පහක් බලන්න පුළුවන්. පියවර හතක් අටක් බලන්න පුළුවන්. තව විනාඩියක් දෙකක් සතියෙම ඉන්න පුළුවන් කියන වගේ ඒ විශ්වාසය ඇති වුණොත් ආධුනිකයෙකුට මේ වැඩමුළුව සාර්ථකයි. වැඩමුළු කරන්නේ ඒකට. මොකද ගෙදර දොරේ ඉඳද්දී අපිට ඒක දවසක් සාර්ථක වුණාට අනිත් දවසේ එනකොට ඕ වැඩ අතර කෙරෙන්නේ නැහැ. මේකෙදී එමනේ වෙන කරන්න දෙයක් නැහැ නේ. යන්න දෙන්නෙත් නැහැ නේද? රැයට කන්න දෙන්නෙත් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉන් කරපන් ඇදපන් වෛරෝගී කිය කර කර කර කර ඉනකොට අර හරියන චිත්තක්ෂණ වැඩි වුණා නම් එතකොට එයා නෝපන්නා කුසල් නොයිපද වීම පිළිබඳව වැඩි සාර්ථකයි. හැබැයි පරිචයමදි අත්දැකීමමදි. මේකම කරන්න කියන. හරියට ටයිප්‍රයිට් එක පුරුදු වෙනකොට වගේ රට රට රට රට රට රට රට රට කියලා ගහනවා ඒ කාලේ. රයන් ගැන පොඩි උන් කියන මේ පැත්තට හිතමුව රයන් මේ පැත්තට හිතමුව ටයන් ලියන්නේ ගන්නනෙත් එහෙමයි. ඔය අයන්නේ උගන්වන්නේ නැහැ. ස්ත්‍රී අකුරින් උගන්වන්නෙත් නැහැ. රයන්නේ තමයි අකුරු ගණන් ලියන්නේ. ලියන්න උගන්වන. ඒක ලක්ෂ වාරයක් ලියන්න ඕනේ. ඩබල් රූල් කොලේ ලියන්නේ. ලියලේ දැන්නන්නේ නැහැ සාමා මාමා ආවායි කියලා වටන් ගත්තාම ඒකට අයන්නත් නැහැ, කයන්නත් නැහැ. මොකද්ද අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. දැන් ඉතර අපි ගන්නනේ රයන්නේ තමයි පට කරගන්න. ටයිප් රයිටර් කරන්න ගියත් එහෙමයි. වයලින් එක පුරුදු වෙන්න ගියත් එහෙමයි. ඩ්‍රයිවිං කරන්න ගියත් එහෙමයි. ඒක හරි ගියාට පස්සේ ඒකම කරන්න ඒකට අර චන්දං ජනේති වායමති විරියං ආරබතේ චිත්තම් පක් ගන්නාති කියලා ඒකට පුදුම අප්‍රතිහත ගතියක් තියෙන්න ඕනේ මේක කරගෙන ඉන්න මේ নানা ආකාර වැඩ අතහැරලා දාලා හිත සිත් ගන්නාසුළු ලක්ෂයක් වැඩ තියෙද්දි මේකම කරන්නේ ඉතින් මෙතන ඉන්න හුඟ දෙනෙක් මන් දන්නවා මේ මට්ටමට වැඩිය ගිහිල්ලා ඉන්නවා ඒගොල්ලන් විනාඩි 2 3 4 5 6 7 ඉන්න පුළුවන් ඇති සතියේ ඔහොත් මතක තියාගන්න අපි ගොඩ වෙච්ච පඩිය ඉතාමත්ම වැදගත් තීරණාත්මක පඩියක්. ඊට පස්සේ තමයි කුසල මූලං අකුසල මූලං ප්‍රජානාති කියන පාඩමට අපි සුදුස්සෝ වෙන්නේ. ඒක සතර සම්‍යක් ප්‍රදන් වීරවල කියන්නේ uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya chandaṁ janēti vāyamati viriyaṁ ārabati cittaṁ paggannāti padhāti. ඒක අයිට ටිකක් අමාරුයි. හැබැයි මේක අර පාඩමට පාදක වෙනවා. දැන් අපි මෙහෙම හිතමු උදේ පාන්දර වාඩි වෙන එක හරි ෂෝ. ඇවිල්ලා යා හොඳට දත් මැදලා සක්මන් කරලා ඇවිල්ලා වාඩිනේ දන්නවා දැන් මට හරියනවායි කියලා. ඉතින් ඇවිල්ලා හොඳට වාඩිලා ඉනොට ඔන්න එක්කෙනෙක් අහිනවා. එතකොටත් අද වෙනවා මේ යන්තම් මේ කොට වේගෙන එනකොට ඕන්න ඔන්න එක්කෙනෙක් අහිනවා. එහෙම නැත්නම් මම හිතන වහිනවයි කියලා. ඔන්න ඒකේ සද්ද එනකොට හිතන නැද්ද කිමිතරම් මේ කර්ම වැස්ස ඇවිල්ලි වෙලා මේ වෙලාවටම ආවා. එහෙම නැත්නම් වැස්සක් නැත්නම් ගැස්සක් නැත්නම් මැස්සෙක් ආවයි කියලා කියමු. ඒකන් ආයෙම වහනවා. ආයෙ යනකොට ආයෙ නැහැ. කවුරුත් නැති වෙලා මෙහෙම ගහනවා. ආයෙ සර නැහැ. ඉතින් එතකොට මේ මනසට තේරෙනවා බලපන් මෙච්චර දුර ඇවිල්ලා සුදු වැඳගෙන අට සිල් අරගෙන ඇවිල්ලා වැඩගත් කරන යනකොට මේ එන කරදර කියලා දත කාගෙන හරි පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. ආත්ම අනුකම්පාවක් බලමු මෙච්චර කරලත් එනවනේ කියලා. ඉතින් කොච්චර කාලයක් යයිද යාට මේ මමම කරපු අකුසලයක විපාක වාරයක් කියලා තේරුම් ගන්න මේක. එයා හිතන්නේ මේ කහින එක්කනාට වෙන ක්‍රමයක් තිබුණනේ කහින්ද. මෙතෙන් දෙන්න නැතුව කහින්න තිබුණනේ කියලා හිතෙන්නේ. එහෙම නැත්නම් වහින වෙලාවට හිතනවා සවුන්ඩ් ප්‍රූෆ් කරන්න තිබ්බනේ මේක. සවුන්ඩ් ප්‍රූෆ් කරා නම් ඔය වැස්ස ප්‍රශ්නයක් එන්නේ නැහැ නේ. මැසේජ් ආවනම් කියන්නේ තමයි මේ ඒක මේ මේ හොතාල ඔච්චර ගෙවලා තියෙන්නේ අපි මේ මැස්සෝ ගන්න මොකටද ඇතුළේ අපි විතරක් ගත්තාට ඉවරනේ කවදද තේරුම් යන්නේ මේ මොන જાතියෙන් හැදුවත් තමන් කරපු කර්මේ පරිසන්දේනවා මේ පෙර කරලද අකුසල කර්මයක විපාක වාරයක් මේ එන්නේ කියලා තේරුම් අරගන්න මොන තරම් සම්මාදිට්‍යයක් තියන්න අපි මොන જાතිය මේ මේක සවුන්ඩ් ප්‍රූෆ් කරත් මොන දේ කෙරුවත් සරුවචාන්සේ සඳහන් කර තියෙනවා න අන්තලික්කේන සමුද්දමජ්ජේන පබ්බදානං විවරම් පවිස න විජ්ජතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය්‍ය පාප කර්ම මහණේ අන්තලික්කේන අපි අන්තරීක්ෂයට ගියත් ඒ කියන්නේ අභ්‍යවකාශයට ගියත් නැත්තම් සමුද්‍රයේ මැදට ගියත් සමුද්දමජ්ජේන පබ්බදානං විවරම් පවිස ගලක තියෙන කුහාවක් ඇතුළට ගියත් අපි කරලද කර්මයෙන් ගැලවෙන්න බෑ. යත්තට්ඨිතෝ මුංචය පාප කර්ම මේ මුළු జగති ප්‍රදේශේ මුළු జగත් විශ්වයේ කිසිම තැනක් නැහැ උඹ කරන ලද කර්මෙන් ගැලවෙන්න. ඒ නිසා ඔබ අලුතෙන් කර්ම රැස් කරන්න නැති බව හැබෑව. ඔය එන්නේ උඹේගම වලිගේ උඹ පිටිපස්සේ එන්න වගේ එකක්. කරත්තය දින ගොනාගේ පිටිපස්සෙන් කරත්තේ රෝදේ ඇදිලා ඉන්න වගේ එකක්. මේ ආවේ එයාගේ කැස්ස නෙවෙයි ප්‍රශ්නේ. ඇයි මේ මට ඒකෙන් මේ හිත පීඩාවක් ආවේ? ඇයි මට මේක කරද? gedirin දදී කැස්සට ප්‍රශ්න නැහැ නේ. එදින අපිත් කහිනවා අල්ලපු ගෙඩියත් කහිනවා ප්‍රශ්නයක් නැහැනේ. මේ සතිමත් වෙලා පාදම සකස් කරගත්තට පස්සේ කැස්සත් බාධාවක්, වැස්සත් බාධාවක්, මැස්සත් බාධාවක්. ඒතකොට යාර තේරුම් ගන්න පුළුවන් වුණොත් මං ඉතාමත්ම සංවේදීව ඉන්න කොටයි මම මේ පුංචි දේවල් වලින් පවා මාව කෙනෙහින්නේ ඉරිටේට් වෙන්නේ මේ එකක් සතිම දැන් හොඳටම සතියේ තියෙන වෙලාව. ඒක එකක්. දෙක මේ මමම කරපු අකුසලයක් වෙන්න පුළුවන්. ඒක නිසා දැන් හිත නරක කරගත්තොත් ආයෙත් අකුසලයක් වෙනවානේ. නැද්ද කියන විතරක් කියලා අපි කහිනේ කරන්න බයින්ද ගියොත් අකුසල් හිතක් පහින්නන පුළුවන් ද යෝගාවචරයට ගෙවෙන කර්ම ගෙවිච්චාවයි අලුතෙන් කර්මයක් රැස් නොකර ඉන්න. මේ ඇහෙන දේ අහලා නෑ වුණා වගේ ඉන්න. ඒකත් එක කතන්දර වලට ඉන්න. එතකොට අපි මේ මේ වෙලාවේ කර්ම රැස් නොකිරුවාට අපි ළඟ විශාල account balance එකක් තියෙනවා. ඒ account balance එක මතුවෙනවා. මතුවෙන මතුවෙන වෙලාවේ කේන්ති ගිහිල්ලා අපි අයකට අලුතෙන් කර්ම රැස් කරනවා. මේක තමයි පුත්තජනයාගේ හැටි කවදාකවත් කෙලවරක් නැහැ. කවුරු මොනවා කරුවක්වත් අපි ඒක ඉවසනවා නෙවෙයි සතිමත් වෙනවා නෙවෙයි මේක දිහා දැනගෙන ඒක අයින් කරලා ඊගාට සතිමත් වෙන්න හදනව නෙවෙයි. කොහයාට දොස් කියන එක නැත්නම් මට දොස් කියා ගන්නවා මොනවා හරි දෙකින් අලුත් වෙන්න කර්ම රැස් කර ගන්නවා. ඒක නිසා කවදද අපිට පුළුවන් වෙන්නේ මේ භාවනා කරනකොට තමයි ඌ ප්‍රශ්න. ඒකද දෙදිව ප්‍රශ්න නෙවෙයි. ඒ නිසා මේ ආපු එක මම කරලද කර්මයක් වෙන්නේ නැති මම ඒක දිගේ කතන්දර ගොතන්න යන්නේ ගියත් මම ආපහු ගෙනලා අරමුණේ හිත පිහිටව ගන්නවා කියලා ඒ Tamanට එන බාධක විසෙයි හිත නරක කරගන්නේ නැහැ කියලා එකක් තියෙනනේ මම ඒකට දාන වචන තමයි හිත කරදර ගන්න එපා හිත කරදර ගත්තොත් ජීවන කර්මයේදී අලුතෙන් කර්ම රැස් කරගත්තා වෙනවා ඒකට ඒකටත් වයි කියනවා දැන් අර නූපන්න කුසල් නොයිපදේ පිළිවෙත දක්ෂය තියෙන කෙනාට දෙවෙනි පාඩම කියත හැකි බෝය කොයි තූතු කුඩිය ගියත් බේ කරමු කර්ම ප්‍රතිසන්දේනවා. ඕකෙන් අලුත කර කර්තෙන් කර්ම රැස් කරගන්න නැතුව කැස්ස මැද වැස්ස මැද මැස්සෝ මැද ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරිද කියලා බලන්න. එනවා තමයි අරකින් හිත එහෙම කරනවා තමයි මම දැන් ඉඳගෙන ඉන්නේ කියන එක බලන්නේ. එහෙම නැත්නම් මේ වැස්ස ඉවරුනාට පස්සේ කැස්ස ඉවරුනාට පස්සේ මැස්ස ගියාට පස්සේ මට අරමුණට හිත ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම් ඒකට ලොකු සම්මාදිටියක් තියෙන්න eBay. ඒක බය ආදුකමක්වත්. එහෙම නැතුව මේ හැම වෙලාවෙම පස ගන්න ගතියක්වත් නෝන්ජල්කමක්වත් නෙවෙයිනේ. ලෝකේ වැඩක් නෙවෙයිනේ මම දැන් කරන්නේ මම කරන්නේ මගේම අභිවෘද්ධිය පිණිස හිතසුව පිණිස කරුණාවෙන් කරන වැඩක්. මගේම හිතසුව පිණිස ඒ නිසා මෙවට හිත කරදර ගන්න එපා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකේ අපිට හමුදාවකට ඕක කියලා දෙන්න බෑනේ. පන්ති කාමරිකෝ කියලා දෙන්න බෑනේ. අපිට කරන්න පුළුවන් ඒ සඳහාම ආපු කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ඔබ දක්ෂයි පුතා එකට. මොකක් දෙක නූපන්න කුසල් නූපදී වෙන දක්ෂයි. ඔබ දක්ෂද උපන්න කුසල් ප්‍රහාණය කරන්න. නැත්නම් උපන්න කුසල් වලින් හිත කරදර නොකර ඉන්න. නැත්නම් උපන්න කුසලේ උඹේම එකක් කියලා තේරුම් අරගන්න. මේ මේකට තේරුම් ගන්න අද කිසිම දෙමාපියෙක් කිසිම දරුවෙකුට උගන්වන්නේ නැහැ. උඹ ගැහුවක් ගහපන් මම බලාගන්නම් කියනවා. බැන්නොත් බැනපන් මම බලාගන්න. අපි ඇවිල්ලා නම්බුකාර පවුල ගෙවමු. එක එක අයෙන් ගුටි කන්න බෑ. ගහපියේ. බුදුජානක මොකද්ද කිව්වේ? උඹ හරස් කීයකින් දෙන්නෙක් ඇවිල්ලා කැපුවත්. හරස් කීයකින් කපන මනුස්සයාට වෛර කෙරුවොත් උඹ මගේ ගෝලයක් නෙමෙයි කිව්වා. ඔබ යේසුස් වහන්සේ කිව්වේ ඒක ටිකක් දරුණුයි. බුදුහාමුදුර ටිකක් ඕකද ඇල්මර්ලා කියලා තියෙන්නේ. උඹ උඹට උඹේ අම්මට තාත්තට වෛර කරන්න බැරි නම් උඹ මගේ ගෝලෙක් නෙවෙයි. මම තීරම අතාරපන්. දැසරයිනේ. ඒක එක්කනාගේ සීනි කිර කිර ඉන්න එපා. අතහැරපන් ඔය චිත්තක්ෂණය බේරගන්න කියලා. ඉතින් ඒක ටිකක් ඔය සම්මාදිට්ඨිය ඔය දෙවෙනි පාඩම නෝපන්න අකුසල් නොයිපද වීම නෙවෙයි උපන් අකුසල් ග්‍රහණය කිරීමේ වැඩපිළිවෙලදී සම්පූර්ණ වෙනස් ක්‍රමසා විදි පද්ධතියක් තියෙනවා. ඒකට නම් කට ඇරලා ගිය දැයි යෝනිසමංස්කාරය කියලා. ඒකට කට ඇරලා කියත හැකි ඒක තමයි අපේ තියෙන ක්‍රමවිදි. ඒ ක්‍රමවිදි අතින් අපි සියලු දෙනාම සමාන හැකියාවක් තියෙනවා. හැබැයි ක්‍රියාවත් කරන්නේ අපි හිතන නෝන්ජල් කියලා. අපි හිතන ඒක නිකන් නැති බැරි කෙනෙක්ගේ වැඩ. අපි එහෙම නෙවෙයි කරන්න ඕනේ. එන්නේ නැති වෙන්න හිතන්න ඕනේ නෑ. භවනා කරගෙන යනකොට අපිට නීවරණ පහළ වෙනවා. කාමච්ඡන්දේ පහළ වෙනවා. ව්‍යාපාදේ පහළ වෙනවා. නිදිමත පහළ වෙනවා. අතීත අනාගත વિશે හිත විසිරීම පහළ වෙනවා. මේක හරියයිද නැති වේද මේක සමතද විපස්සනාද ඉස්සරහටද පස්සද කියලා සැක පහළ වෙනවා. ඒ පහළ වෙන හැම වෙලාවකම ඒකට හේතුවක් තියෙනවා. ඒකේ මූලය හොයන්නේ නැතුව මේ රෝග ලක්ෂණ නැති කරන්න හදන ක්‍රමයක් තමයි අද වෛද්‍ය විද්‍යාවේ තියෙන්නේ. අද වෛද්‍ය විද්‍යාව කරන්නේ රෝග ලක්ෂණ වලට වෙදකම් කරනවා මිසක් රෝගේ ඇතිවීමට හේතුව නැති කරන දේ කියන්නේ හේදකම කිය. අද හේදකම ගණන් ගන්න වෛද්‍ය රටාවක් නෙවෙයි. වෙදකම ඉහළට ගිහිලා තියෙනවා. නැත්නම් අපි සාමාන්‍යයෙන් දන්න වෙදකමට වැඩිය හේදකම හොඳයි කියලා. ඒ නිසා මේ චිත්තක්ෂණය අලුතෙන් කෙලස් ඇති නොවීමට වැඩ කරනවට වඩා ඒක මතින් කරන මේ දෙවෙනි පාඩම් පන්තිය ඇති වෙලා තියෙන අකුසල් වල හේතුවත් මමමයි කියලා තේරුම් අරගත්තොත් නැත්තම් එහෙම දැනගෙන ඔකත් එක්ක ගැටෙන්න එපා. ගැටුනොත් චිත්ත පීඩාවක් එනවා. ගැටුනොත් අනුර දොස් පවරන්න වෙනවා. නැත්තම් මගේ හිත මන්දෝත්සහයි වෙනවා. නැත්තම් ඔක්කොම 100 100ක් හරියන තනකක් වෙනකන් නැත්තම් මෛත්‍රී බුද්ධ සාසනයකම් බලනවා භාවනා කරනවා. මේ බුද්ධ ධාසෙන් ටික කුණු වෙලා දැන් නරක වේග නරක වෙගෙන යන්නේ මෛත්‍රී බුද්ධරණ ෆැක්ටරි ෆ්‍රෙෂ් එදාට ගිහම ඩක් ගාලා ගෙලින්ම ප්ලග් වෙන්න පුළුවන් වෙයි ඉන්ටර්සිටි එකේ බැස්සව ගිහලා නිවන් දකින්න පුළුවන් කියලා කට්ටිය දන් දිදී බලන ඉන්නවා මෛත්‍රී බුද්ධ ධාසෙන් මේ ආත්මදී අපි ඉදියාපන් පූජා කෙරුවොත් අනිවාර්යයෙන් මෛත්‍රී බුද්ධ ධාසෙ බුරියානිම අපිට ලැබෙයි ඉතින් ඒව හිත හිත හිත හිත වැඩ කරගෙන යනවා මේ වාගේ ඒ වෙලාවට හිතට මතුවෙන මේ අකුසලයේ තේරුම් අරගෙන මේක මේ අකුසල් නොකිරීමේ පාඩමට වැඩිය ඉසස් උසස් පාඩමක්. ආනේ ඒකට යොමු කරගන්න පුළුවන් වුණොත් එහෙනම් තේරෙනවා මේ මනුස්සයාට තමන්ඩ කියලා චරිතයක් මේ නැවිගේට් මේක පදවගෙන යන්න පුළුවන් ක්‍රමයක් ඒ. නමුත් ලෝකේ තියෙන කිසිම විශේෂක පාඩම් පන්තියක මේක උගන්වන්නේ නැහැ. ඔක්කොම කියන්නේ ලෝකෙ වෙනස් කරපක්. උඹට ඕන විදිහට ලෝක වෙනස් කරන්න ඕන මිසක් ලෝක හැටියට උඹ හැඩ ගැහියන් කියලා. බාලදක්ෂ ව්‍යාපාරේ උගන්වනවා භික්ෂුවට බුදුජානනාංශය උගන්වනවා. චීන විදිහට හැඩ ගැහිලා දුන්න දෙයක් ආකපුවා තෝපන රකගම් කපුවා කියනවා මිසක් අපිට මේ පින්ඳ පාතේ පාත්‍රය යනකොට බුරියානි වෙතමයි යකෝ කියන්නේ. විදුවේ නැත්තම් මොන කරන්නේ? ඒ සුවපත් වේවා කියලා එන්නයි වෙන්නේ. ලැබුණ දේ මත යැපෙන්න කරන එක අද නෝන්ජල්කමක් වෙලා. ඒත් ඒත් අවුරුදු 40ක නිරීක්ෂණ වලින් මට පේනවා ලැබුණු දේ මත යැපෙන්න ඕන කියන පිරිසේ වැඩිවීමක් වෙලා තියෙනවා පසුගිය අවුරුදු 40 ඔය කොච්චර මේ රජයන් වලින් සහ බටහිර ලෝකෙන් සහ තාක්ෂණයෙන් අපිට මේ අතට බයට වැඩකාරව හොල දුන්නට අර විදියට ලද දෙයින් සතුටු වීමේ ගුණයේ විශාල වර්ධනයක් පේනවා. ඒ නිසා අපි ලෝකේ දකින්න නැතුව මේ සබ පහසුකම් වලට මේ යන අන්ධ භූත ලෝකයක් තියෙනවා කියලා හිතන්න එපා. Taman සත්පුරුෂයෙක් වුණොත් සත්පුරුෂෝ පෙනේ. Taman අර පිටිමැස්මෙන් පාවිච්චි කරන්න පටන් අරගත්තොත් එහෙම පාවිච්චි කරන විශාල පිරිසක් අන්න ඒ පිරිස වලට සම්බන්ධ පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ මේ කවුරුත් කරන්නේ නැහැ කියලා අපි අතාරින්න යන නරකයි. එහෙම නැත්නම් මේ නූපන්න කුසල නූපදිනට වැඩිය උංගෝ අමාරු පාඩමක් තමයි උපන්න කුසල නැති කිරීම කියලා ඒකට කරාරි නරකයි. අපි දැනගන්න ඕනේ නූපන්න කුසල් නූපද වීම කියන කියන එකටත් විශාල හේතු කණු සාධක රාශියක් පෙළ ගැහිලා තමයි ඒක උනේ. ඒක මම දැන් අත්දකිනවා. දැන් ඊට පස්සේ මම දෙවෙනි පාඩමට යනවා. මොකද්ද? භවනා කරගෙන යනකොට බාධා නොවේ කියලා හිතන්නේවත් නැහැ. එන කොයි බාධාව තිබුණත් ඒ බාධාව මැද මහා ලොකු දේවල් එපා. මගේ කයට හිත දාන්න පුළුවන්. මොන මැස්ස වැව්වත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මොන වැස්ස වැස්සත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මොන කැස්ස කැස්සත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මෙන්න මේකේ කාට හරි අඩුවක් එහෙම තියෙනවා නම් කැස්ස ගේන කට්ටිය මං ගෙටත් දෙන්නම් ඒක. ඕන දැනට ගියොත් කැස්ස තියෙනවා. ඕන දැනට ගියොත් වැස්ස තියෙනවා. ඕන දැනට ගියොත් මැස්සෝ ඉන්නවා. එනිසා මේ පරිේශෙන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික නොමිලේ සපයලා දීලා තියෙනවා. මේක වාසියට හරවගන්න. මේක ඉන්නේ මේ මට කවුරුත් භාවනා කරන්න වරද්දන්න නෙමෙයි. මේක පාඩමක් වෙන්නේ නූපන්න කුසල් නොයිපදෙම් පිටපත දක්ෂයාට මේක ඊගාව පාඩම් පන්ති. ඒ නිසා කාටවත් වෙන වැස්ස නතර කරන්න, කැස නතර කරන්න, වැස්ස නතර කරන්න දඟලන්න යන්න එපා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ දුර්වල හිතක් ඇති කෙනෙකුට. එයාට කියන්න ඕනේ නෑ උඹ කවදා හරි ඔය සම්මාදිට්ඨිය දෙවෙනි පාඩමට එන්න, දෙවෙනි පන්තියට යන්න ඔය කරදර මැදත් කරදර ඉල්ලන්න නම් එපා. එතකොට අත්තිකිලමතාන යෝගයට යනවා. මේ කරදර නැති කර ලෝකෙක භාවනා කරනවා කියන කට්ටිය තමයි මම කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය එනකම් බලා ඉන්න කට්ටිය. ඒගොල්ලෝ හිතනවා නෑ නෑ ඉතින් ගියාම ඩක් ගාලා බුදුහාමුදුරේ ලාත දික් කරાવી. එහි භික්ෂු භාවයෙන්ම අපිට 60 පිටුන හාමුදුර කෙනෙක් වගේ ඉඳගෙන ගෙලින්ම නිවන් දකින්න පුළුවන් මේ මොකද අපි දැහැනේ ඉන්දියාප්පන් පූජා කරලා තියෙන්නේ. මේ ඉන්දියාප්ප ගානට හම්බ වෙයි කියලා හිතන්නේ. නමුත් මේ පාඩමේ මේ මේ තියෙන කටයුතු තියෙන අභියෝගශීලී ගතිය දකින්න. කොච්චර අපිට අපේ ඥාණය කොච්චර ගැඹුරින් යොදවන්න ඕනද කියලා මේ බාධක මැදත් කාටවත් තිත්නක් කරන්න නැතුව මේක එන්න ඕන මේක තමයි සංසාරය කියන්නේ මේ වාහනයක් යන්ත්‍රයක් උපකරණයක් දුවන්න පුළුවන් ද ඝර්ෂණේ නැතුව උපකරණේ කියන ඕනම දෙයක් අරගෙනකොට ඝර්ෂණයක් එනවනේ 100 100ක් එෆිෂන්සි තියෙන යන්ත්‍රයක් ලෝකෙම නැහැනේ ඉතින් අපි කොහොමද ඒක දෙන්නේ මං වාගේ මේ නරපණුවෙක් මම කොහොමද බලාපොරොත්තු වෙන්නේ මගේ මැෂින් එක ස්මූත්ලි දුවයි කියලා. දුවන්නේ ඕනම යන්ත්‍රයක් දුවනකොට 100 ගාණක් ගෙවන්න ඕනේ අපි ඝර්ෂණයට. අපි ඔකට ලුබ්‍රිකේට් දානවා, රෝල බෙයාරින් දානවා, අනම්මන මොනවා කිරුවත් අඩු කරනවා මිසක් ෆ්‍රික්ෂන් එක නැති කරන්න බෑ. ඝර්ෂණය නැති කරන්න බෑ. ව්‍යාරන්ටයා කියන එක නැති කරන්න බෑ. ඉතින් භාවනා කරනකොට මේ එන්නේ ව්‍යාරන්ටයා එක. මේ එන්නේ ෆ්‍රික්ෂන් එක. මේ තමයි සංසාරේ දුක කියලා. ඒකට සූදානම් මනසක් ඇති කරගත්තොත් ඉමනස නිවන් දැකලා නැතුව ඇති හැබැයි නිවන් දැක්කා වගේ ආනිසංසයක් ලැබෙනවා. නිවන් දැක්කා වගේ පුදු ප්‍රතිශක්තියක් ලැබෙනවා. දරා සිටීමේ ශක්තියක් ලැබෙනවා. යාට තේරෙනවා මට තාමත් තරහ යනවා. තාමත් ආසාලිනේ මොකද සතිය ශක්තිමත් නැහැ. සම්මාදිට්ඨිය ශක්තිමත් නැහැ. මම මේකට සූදානම් වෙලා ගිහිල්ලා නැහැ. නැත්තම් මේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්න මට හිතිලා නැහැ. පළවෙනි භාෂාව වගේ නෙමෙයි දෙවෙනි භාෂාව. දෙවෙනි දෙවෙනි වතාවට ඉගෙන ගන්නකොට ඩෙවලොපින් වෙච්ච එක. ඒක ඉගෙන ගත්තත් නරකක් නැහැ. භාෂාවල් ඉගෙන ගන්න පුළුවන් මරණ ගම කියලා අන්න ඒකට සූදානම් මනස ඒ ඒ කෙනා කියන්න පුළුවන් ඕනෙම සමාජයක නායකත්වයට සුදුසු. එයාට පුළුවන් ඕන තැනක ලීඩර්ෂිප් එක දෙන්න. ඒ මොකද යා තමන්ගේ ජීවිතයට ලීඩර්ෂිප් එක දෙන්න දන්නවා. වැරදුණයි කියලා පස්ස ගහන්නේ. ඒ පස්ස ගැහුවත් ඒක මේ සටන් උපක්‍රමයක්. ආපහු ගහනවා. ඉස්සරහට පස්සට ගියාට පස්සට යන්නේ පෙරදිලා නෙවෙයි. සටන් උපක්‍රමයක්. ඒ විතුපුර සටනේදී ඒ ඇතාගේ උළු උඩට මේ මේ මේ කොන්ද උඩට ප්‍රාකාරය උඩ ඉඳලා ඊයන් උණු කරලා වැක්කිරුවා. හමත් කිමිකල් වෙපන්ස් කියලා කියන්නේ. දාගම කාගෙන යනවා. හමත් කිදලා මහත් ඉදලා ඇටත් කාගෙන ඇට ආගිරි කාගෙන බැස්සලු පසට. ඉතින් එතකොට වැවකට බස්සලා මේක සන්නිකර අර තුහාලේ දෙවිල්ල අඩු කරලා ගිතෙල් වලින් හරි ගසගත්ත රෙදි වලින් මේක වහලා ආය රණ බෙර ගැහුවලු. ඊට පස්සේ මූ හරියට වැඩි වේගයක් ගත්තලු දැන්. අයි දැන් ඉන්නේ මරු ඉලදී කල් වෙලානේ. මිනිසුත් කරලා තියෙන්නේ මේ උස ගස් කපල 400ක් විතර එකතු වෙලා ගහ උස්සගෙන ගිහලා කෙලින්ම ගහනවා පිටියට. ඒ කියන්නේ විත්පුරේ තියෙන බලකොටුවට ගහලා තියෙන. ගහනකොට දොර නෙවිලු ගියේ දොර බාවත් එක්කම ගලවලා ගියා. දොර බාව කියන්නේ වටේ තියෙන උළුවස්සත් එක්කම ගලවලා ගියා. වමා විශාල දේවල්. ඉතින් ඒ එනකොටමත් උඩ තියෙන මහා විශාල ගලක් ඇවිල්ලා අර ඇතාගේ ඔලුවට වැටෙනකොට යෝධයෙක් උඩට පැනලා ඒකට ගැහුවම් පැත්තකට ගිහලු ඇතා ඒක දැක්කලු එදා ඒ ඇතා ඒ යෝධයත් එක්ක තිබුණ තරහ අහිං කරගත්තලු ඒ හක්කේ තිබවලු පුවක් මේ පොල් කෑල්ලක් තියාන මේක කවදා හරි මරණොයි කියලා ඒක අයින් කරාලු අර ගල අයින් කරුවට පස්සේ ඉතින් ඒකේ කියලා තියෙන්නේ අර ඇතා පිටිපස්සට ගියාට වැරදිලා නෙවෙයි ඉස්සරහට පිටිපස්සට ගියේ. ඌට තෙල් ගහලා හරි ගස්සලා රණබෙර ගැහුවට පස්සේ ඌ ආයේ එන්නේ ආයේ මොකොත් නැහැ මාරා වේස වෙලා. අන්න එහෙම කරලා ගහන ගැහිල්ලක් තමයි ඔය අකුසලයේ මූලය දැනගන්නවයි කියන එක. අපි මේ දැඬ සුද්ධවන්තය වුණාට සංසාරේ පුරාවට අසවල් අකුසලයේ කරලා නැහැ කියලා කියන්න බෑනේ. කොහෙන් කියන්නේ? ඉතින් ඒව ඉස්මතු වෙලා එනකොට ඇයි හද්දි කියන්නේ මේ බලපංගු මේ බණ භාවනා කරන සිල් රකින්න මටත් එන ගහන්න මේ කරදර කරනවනේ කියලා අපිට මේ හිත නරක කරගෙනවා. අදිට අපි නිකන් අපේ මුළු ඉතිහාසෙම නිකන් සුද්ධවන්ත ඉතිහාසයක් වගේ. කවදා හෝ ඒක එන්න ඕනේ මම ඒ ණය ගෙවනවා මම මේ වැල්පොලියක් ගෙවන්නේ කරවන ගෙවලා දාපන්. එහෙම නැත්නම් වැල්පොලියට යනවා කියලා. අන්න ඒකට හැසිරෙන කෙනා ඒ කියන්නේ මේ අකුසල මූලයේ දැනගන්න හැසිරෙන කෙනා සමාජයේ ඉන්නකොට ඒ මනුස්සයා ෂොක් ඇබ්සෝබරයක් වගේ. වාහනික ෂොක් ඇබ්සෝබරයක් වගේ. ඉන ඕන ෂොක් එකක් આવොත් එයා ගන්නවා කරට කාටවත් අඟවන්නේ නැහැ. මොකද වෙන එක්කෙනෙක්වත් ලෑස්ති නැහැ මේකට. ඒගොල්ලෝ අඩු ගානේ පළවෙනි පාඩමවත් නැහැ. ඒ කියන්නේ කුසල අකුසලය දැනගන්න ගතියක්වත් නැහැ. දැන් මෙයා අකුසලේ දැනගන්නව නෙවෙයි. අකුසල මූලයේ දැනගන්නා ස්වරූපෙන් ගියාම එයා විශාල පිරිසකට සෙවණ සලසනවා වනේ මැද ඇදිස්ස වනස්පති වනස්පති රුක්ෂයක් විශාල පිසකට ආලෝකයේ මේ අරසව සලසනවා. ඉතින් එහෙම තමයි සර්වඥාන්සේ පාරමිතා පුරණ කාලේ විශාල පිරිසකට නායකත්වයේ දීගෙන එනකොට කිපෙන ගතිය නැහැ. කිපෙන ගතිය තියෙන අය ටිකන හොඳයි. ඕගොල්ලෝ පැත්තට යන මම යනවා ඉස්සරහට. මම දන්නවා මේ සටන උපකම දන්නවා කියලා යන්නේ මොකද්ද මේක එන්න ඕනේ. අපි කරපු අකුසල් තියෙනවනේ ඉතින් කවුද ඉන්නේ අපිව වළක්වන්නේ. අන්න ඒකට සූදානම් මනසක් අද තියෙන විශේෂීස්ටි කිසිම විශ්වවිද්‍යාලයක නැහැ. කරිකියුලම් කිසිම තැනක නැහැ. ඒගොල්ල කරන්න හදන්නේ ලෙඩේ ආවට පස්සේ පිළියම් කරන එක විතරයි. මන් ළඟ රෝග බීජ තියෙනවා මන් ළඟ කර්ම ශක්තිය තියෙනවා මන් ළඟ කරන ලද අකුසල තියෙනවා ඉතින් ඒක ගෙවන්න නම් ඉස්සෙල්ලා මේ චිත්තක්ෂණය පිරිසුදු කරගෙන ඉන්න ඕනේ මේ චිත්තක්ෂණේ අකුසල නැති චිත්තක්ෂණයක් අරගෙන නෝපන්න කුසල් නැති කරගෙන ඊ ගාවට ඒ වුණත් සරුවචනාංශි බුදු වුණාට පස්සේ ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. අපිට කී දහින උච්චර පාරමිතා පුරලා බුදු වෙච්ච බුදුහාමුදුරන් කොහොමද ලෙඩේ ඉන්නේ? හැමදේම දන්න කෙනානේ සරුවචනයිනේ. ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. අපි වගේ නරපණුවන්ට ලෙඩ එනවයි කියන එක අහන්න දෙයක්ද? හිතනවාද මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ගත්තට ඔක්කොම හරියයි කියලා. හරියයි ඉන්ෂුරන්ස් කම්පැනි කාරයට. ඒගොල්ලන්ට දැන්නවත් හරි කියලා තියෙන්නේ. ළමයෙක් ඉවදෙන්න ඉස්සෙල්ලා ඌ ලියලා ඉවරයි ඉන්ෂුරන්ස් එකක් නැතුව ඉන්න බෑ. උඹලා කොච්චර ළමයි වැදුවත් මගේ account එකටයි ගාන වැටෙන්නේ. ඒක ඉපදිච්ච ගමන් තට්ටන් දෙකටයි ධන මේ දෙකටයි ගහනවා මේ වැක්සින් හතරක්. ගහපමු සදා සොත්ති. ගැහුවේ නැත්තම් කිසිම වෛද්‍ය උපකාරයක් කරන්න පටන් ගන්නකොටම ඌට දීලා පටන් අරගන්නේ මර්කරි ටිකක්. ඊදින බරලෝහ. ඉතින් ඕවා තමයි අපිට මේ ඉන්ෂුරන්ස් කියලා පෙන්නන්නේ. නමුත් බුදු ජානස් වෙන්න ඉන්ෂුරන්ස් එක මොකද්ද? උඹට මේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. මේ ලෝක බලාපොරොත්තු වෙන්න එපා. ආවොත් කවුරුවත් පිට පතන්න එපා. ධම්මෝ විනානත්ති පිතාච මාතා. උඹට මවෙක් පියෙක් නෑ ධර්ම විතරයි තියෙන කොට ලෑස්ති වෙයන්. ලෑස්ති වෙන මේ සූදානම් ශරීරෙටම අප්‍රමාදේ කියලා කියනවා. ඒ ඒ ලෑස්ති මනස. ඒ ලෑස්ති මනස ඒක හරියට නිකන් මේ වෙල්ඩි ලාම්පුවක් වගේ. බුසු බුසු බුසු බුසු ගාලා නිටතරම දැවෙනවා. නිටතරම ලෑස්තියෙන් ඉන්නේ එන ඕන දෙයක් දවාගෙන පුච්චාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒකෙත් මහ පුදුම කස කැවීමක් එන්න පටන් ගන්නවා. පුංචි පුංචි දේවල් වලට ඉඳගෙන එයා අන්තිමට විශාල සෙනගකට එන ඕනේ දුකක් වහරණය කරගෙන තමන් ඉදිරියට ගිහිල්ලා හරියට පලිය වගේ උදව් කරන තැනක් එනවා. ඉතින් ඒක තමයි අද ලෝකේ අඩුම ස්කිල් එක. එහෙම නැත්නම් මැනේජ්මන්ට් ස්කිල් එක අද මේ ඇමරිකාව වගේ රටවල ඇත්තෙම නැහැ. ඒක ගන්න ඉන්දියාවෙන්. එහෙම නැත්නම් චීනෙන්. ඒගොල්ලෝ දන්නවා මැනේජ්මන්ට් ස්කිල් එක. ඒ කියන්නේ පිරිසක් වෙනුවෙන් ඉදිරියපත් වෙන්න පුළුවන් ගතිය. මේගොල්ලෝ පුළුවන් ඒ යටතේ වැඩ කරන තත්ත්වයට අවිල්ලා තියෙනවා. ඒ මොකද මේ ඉමුනිටි එක නැහැ. එහෙම නැත්නම් මේ දේවල් එන්න එන්න ඕනේ අපිට. අපි කරපු වැරදි වල හැටි අපිට මේක එන්න ඕනේ කියන ඒ ලෑස්තිය නෝන්ජල්කමකට දාගෙන. එයා හිතනවා ඒකට අපිට අවුට්සෝස් කරන්න පුළුවන් වෙයි කියලා මේක කරන්න බෑ. ඒක තමයි කියන්නේ දැනට ඇවිල්ලා තියෙන අකුසලයේ මූලය හොයනවා කියත හැකි නැත්නම් uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya uppanna අකුසලයේ දුරුවන් කිරීම සඳහා මේ ගන්න චන්දං ජනේති වායමති විරියං ආරභති කියලා මේ පෙන්නන දෙවෙනි සතර සම්‍යක් ප්‍රදන් වීර්ය ගොඩාක් විස්තර ඉල්ලන දෙයක් නමුත් අපිට ලැබෙන කාලය හැටියට මම හිතන්නේ මේට වැඩි විස්තර කරන්න පුළුවන් වෙයි කියලා ඒ නිසා මම මේ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. අපි බලමු මේ දෙකෙන් ආඩි වෙච්ච කෙනෙක් ඊගාවට කුසලංච පජානාති කෙනකින් අදහස් කරන්නේ මොකද්ද කිය? ඒ සීගැන්වීමත් එක්කම දවසේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. සියලු දිනාට සනසීමුදා වේවා සම්මාදිට්ඨිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා